දැන් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අපි තවත් සංඝාරුවාදාවක් අපි බලාපොරොත්තු වෙන්නේ නිවෙන නිවීම දේශනාවලියට අපි අවස්ථානුකූලව අර්ථකථනයක් ඒ වගේම නැත්නම් අපි දන්න විස්තරයක් එකතු කරලා තව දුරටත් ඒක ස්වාමීන් වහන්සේ විසින් පවත්වන දේ පරිසම්පාද දේශනාවලත් අනුග්‍රහයෙන් ජීවිතේ සම්බන්ධ කරගන්නයි ඒ අනුව අපි පසුගිය වාරේ 76 වෙනි පිටු දක්වා ගමන් කරලා තියෙනවා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 76 වෙනි පිටුවේ එදා නතර කරපු තැනට කලින් පොඩ්ඩක් මම පටන් අරගන්නම් මේ අපිට එතකොට යාපු මේ පෙළ දෙක හොයාගන්න පුළුවන්. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේ හැම එකකම ඇත්ත වශයෙන්ම ඒ ඡේදය තමයි සතිපට්ඨාන භාවනා වශයෙන් දැක්වෙන්නේ. අර ඊට මුලින් දැක්වෙන හරිය සතිය පිහිටුවීමයි. සතිපට්ඨාන භාවනාවේ විපස්සනාවට ගොදුරු වෙන විපස්සනාවට අයත් කොටස තමයි ඔය විදිහට දැක්වෙන්නේ. ඉති අජ්ජත්තං වාකායේ ආදී වශයෙන්. දැන් අපි මෙතනත් බලමු. මෙතනත් තියෙනවා එක්තරා ඈඳුතු පද රාශියක්. දෙබිඩි පද වගේ. ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති. මෙසේ තමාගේ කයෙහි හෝ කයානුව බලන්නෙක්ව වෙසෙයි. බහිස්සා වාකායේ කායානුපස්සී විහෙරති. අනුන්ගේ කයෙහි හෝ කය අනුව බලන්නෙක්ව වෙසෙයි. අජ්ජත්ත බහිද්ධා වාකායේ කායනුපස්සී විහෙරති. සමාගයේ කයෙහි අනුන්ගේ කයෙහි යන මේ දෙකෙහිම එක විටම කය අනුව බලන්නෙක්ව වෙසෙයි. ඒ වගේම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කය පිළිබඳව කයෙහි හට ගැනීම අනුව බලන්නෙක්ව වෙසෙයි. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කයෙහි වැයවීම, ගෙවී යාම අනුව හෝ බලන්නෙක්ව වෙසෙයි. ඊළඟට කියනවා මේ දෙකම ඈඳලා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය දෙකම අනුව හෝ බලන්නෙක්ව වෙසේ. අත්ති කායෝතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඒ යෝගාවචරයාට කයක් ඇත යන අදහස පවා ඒ සිහිය පවා ඔහු තුල තිබෙන්නේ හුදෙක් ඥානයේ වැඩිම පිණිසත් සතියෙහි මතුමත්ෙහි වැඩිම පිණිසත්. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. අන්න එතනත් අනිශ්චිත කියන වචනේ යෙදෙනවා. ඒක විශේෂයි. අනිශ්චිතව අනිශ්චිතව යමකට හේතු වෙන්නේ නැතිව නැචකින්චි ලෝකේ උපාදීයති. ලෝකයේ කිසිවක් දැඩිව අල්ලා ගන්නේ නැත. අල්ලා ගැනීමටත් වඩා විශේෂත්වයක් මේ නිශ්චය කියන වචනේ තියෙනවා. හේතු වීම, ඇසුරු කිරීම කියන එකයි. සතිපට්ඨාන සූත්‍රයේ මේ පාඩයේ විශාල වටිනාකමක් තිබෙනවා. විදර්ශනාව පිළිබඳව. මෙතනක් කියවෙනවා අජ්ජත්ත බහිද්දා. මෙතන මේ සමාගයේ කයත් අනුන්ගේ කයත් මේවා වෙන වෙනම විතරක් මානසිකාරයට යොමු කරනකොට සමහර විට කෙනෙකුට මේ අධ්‍යත්ත බහිද්දා කියන සංකල්ප දෙක දැඩිව දෘෂ්ටිග්‍රාහයෙන් ගැනීමට ඉඩ තියෙනවා. ඇත්ත වශයෙන්ම මගේ කියලා එහෙම නැත්නම් තමාගේය කියලා එකක් තියෙනවා. ඇත්ත වශයෙන්ම බහිද්දා අනුන් කියලා දෙයක් තියෙනවා. ඔය විදිහට හිතෙනවා. නමුත් ඊළඟ මානසිකාරයෙන් අධ්‍යත්ත බහිද්දා කියලා මේ දෙකම සමහන් කරලා ඈඳලා අර ගොනුන් දෙන්න වගේ මේ ඈඳලා පෙන්눔 කරන්නේ කුමක්ද? මේ දෙකම දෘෂ්ටිග්‍රාහයෙන් ගත යුතු දේවල් නොවේ. මේවා එකකට එකක් සම්බන්ධ දේවල්. දැන් අපි ටිකකට කල්පනා කර බලමු. අජත්තයේ ඈත සීමාව බහිද්ධාවේ මෑත සීමාවයි. බහිද්ධාවේ ඈත සීමාව අජත්තයේ මෑත සීමාවයි. අජත්ත කියන එක නියම විදිහට පරිවර්තනය කළොත් ඇතුළත කියන අදහසයි. බහිද්ධා කියන එක නියම විදිහට පරිවර්තනය කළොත් පිටත. මෙතන ඇතුළතත් පිටතත් පිළිබඳව ද්වේනිශ්චිත බවක් තියෙන්නේ. ඒ ප්‍රශ්නය මෙතන තියෙන්නේ. අජ්ජත්තික කියන කියලා කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක උපාදින්නක වශයෙන් ශරීරයට සම්බන්ධ දේවල් කියලා. බොහොම දෙනකොට දැන් ඔය કૃතිම ශරීරාංග ඇතුළට ඇතුළතට එකතු කරගත්තාම ඒකත් අජ්ජත්තික වෙනවා. අන්න ඒක නිසා තමයි මෙතන අජ්ජත්තික කියන එකේ ඊටත් වඩා තමාගේ කියනවටත් වඩා එක්තරා ගැඹුරකට යන අදහසක් තියෙනවා. එතකොට කොයි හැටි හෝ මේවා අජ්ජත්වයේ ඈත සීමාව, බහිද්ධාවේ මෑත සීමාවයි. තමාගේ කියලා යම්කිසි ප්‍රමාණයක් වෙන් කරලා ගන්නවා නම් ඒ සීමාවේ එහා කොනේ තියෙන්නේ ඒ කඩුල්ල ළඟ තියෙන්නේ අන්න බහිද්ධාව. ඊළඟ බහිද්ධාවේ ඈත සීමාව බහිද්ධාවේ පැත්තෙන් බලනකොට ඒකේ මෙහා පැත්තේ වැට මායිම මේ අධ්‍යත්වයයි. මේ දෙක ඈඳුත්තක්. ඔය දෙක එකකට එකක් සම්බන්ධයි. එතකොට මේන් පෙන්눔 කරන්නේ මේ දෙක එකිනෙකට විරුද්ධ දෙකක් නොවේ කියන එකයි. ඒක නිසා තමයි මේ දෙකම අජ්ජත් බහිද්දා වශයෙන් සැලකීමේදී අර දෘෂ්ටිග්‍රාහය ඉවත් වෙන්නේ. ભેද සමහන් වෙන ස්වභාවයක් මෙතන තියෙනවා. දෘෂ්ටිග්‍රාහය වළක්වන විදිය. ඒකෙන් තමයි අනිශ්චිත භව ඇති වෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ දේශනාවලම සම්පූර්ණ දැක් කරගත්තා. අදත් බයිද්දා මේක වගේ ඒකෙන් බලන්න ගන්න මේ කය කිව්වහම මගේ කියලා කොටසක් තියෙනවා මගේ කියන කොටසක් තියෙනවා මේ කඳු වල රූපස්කන්ධ වල ඉතින් ඇතුළත ගන්න කොටස ආධ්‍යාත්මික කොටස අජ්ජත් වශයෙන් ගන්න. ඊට පස්සේ මම නොවන කියලා කොටසක් බාහිර තියෙනවා. ඒ ටික නැත්තම් මේකට ඉන්න බෑ. මේ ටික නැත්තම් ඒකට ඉන්න බෑ. ඉතින් මේ දෙකේදී පිටින් ඉඳලා Taman දිහා බලන හැටි බලන්න පුළුවන්. ඒ නිසා මගින් පිට බලන හැටි බලන්න පුළුවන්. ඒක දෘෂ්ටි කෝණ දෙකක්. ඉතින් මේ දෘෂ්ටි කෝණ දෙක සාපේක්ෂතාවය තාමත් වැදගත් කොටසක්. මේක බුදුරජාණන්සේ සූත්‍ර පිටකයේ අඩුවන්නේ පස්පොලක පෙන්නලා දීලා තියෙනවා. බලන හැටි කොතනක හරි කුණ්‍ය ගහගන්න කියනවා. ඇතුළේ ගහන කන පිටමක් කමන්නේ මේ සාමාන්‍යයෙන් කියන ඇතුළතින් කුණ්‍ය ගහගන්න එක ළඟයි. ඒක මම පස්සේ කිට්ටු කරලා මට තේරෙන විදිහට කියලා දෙන්න. ඒකට ඇතුළත කුණ්‍ය ගහලා ඇතුළේ ඉඳලා මම සහ මගේ. මම කිව්වම කාමතණ්හාව, මගේ කිව්වම භවතණ්හාව. කුයි වෙලාකාරී භවතණ්ණා ඉෂ්ට කරන්න බැරි වුණා නම් ඌ මරන්න. ඌ නැති කරන්නද විභව තණ්හාව. එතකොට මේ ඉස්සල පටන් ගන්න කාම තණ්හාව. මේ වාගේ. එතකොට අපි එතකොට අපි හතුනවා. සම්මුලිය හතුනවා. එතකොට අජත්ත ප්‍රයිද බීජයක් තියෙනවා. ඉතින් මෙතන සතිපට්ඨාන සූත්‍රයේ ඉතිජ්ජතම කායේ කායන් පස්සේ විහෙති. බහිද්ධාවා කායේ කායන් පස්සේ විහෙති. අජත්ත බහිද්ධාවා කායේ කායන් පස්සේ විහෙති. ඇතුළේ ඉඳලා පිට බලනවා පිටින් ඇතුළ ගන්න ඇතුළ පිට බලනවා. එතකොට 11 ඒක එකක්. ඊට දොළොස් ආකාරයේ රූපයෙන් පෙන්වනකොට ඒක අතීත නාගත පච්චුප්පන්න වශයෙන් කාලය වශයෙන් ත්‍රිමාණ කර දාලා පෙන්නනවා අතීත කාල වර්තමාන අනාගත ඊට පස්සේ අජ්ජත් වහිදා ගොරෝසු ඕලාරික සුකුම හීන ප්‍රනීත දුරේ සංකේ දැන් වල අජ්ජත් වහිදා වගේ තව ආකාර 11ක් පෙන්නනවා ඩයිමන්ෂන්ස් 11ක් පෙන්නනවා දෙයක් දිහා බලන්න පුළුවන් හැටි ඉතින් ඒක දැන් නැටක් වෙනකොට ක්වොන්ටම් ෆිසික්ස් වල 11 dimension කියලා විශාල වේදිකාවක් විස්තර වෙලා තියෙනවා. අපි දන්නවා ලක්ෂය, රේඛාව, ඝනය, ශේෂ්ඨඵලය ඝනය. ওই විදිහට මාන තුනක් අපිට විශ්වවිද්‍යාලය භෞතික විද්‍යාවට උගන්වනවා. මේ භෞතික විද්‍යාවට උගන්වන ඝනය පිළිබඳව ත්‍රිමාන කියන වචනේ තමයි අපි නම් 3D TV හදලා තියෙන්නේ. මිනිස්සුયો ඉන්න තැන් ඈත් දුර වෙලා පෙන්වනවා නිකන් තනි තලයේ නෙවෙයි. ඊට පස්සේ රියැලිටි කියලා එකක් දැම්මා. මේක යථාර්ථය මොකක්ද කියලා දැනගන්න. ඒක 4th dimension, 4th ආර් කියලා පටන් අරගත්තා. දැන් මේක දිනු කරලා 11ක් කියනවා. දමක් තියා බලන්න පුළුවන්, ආශ්‍රය කරන්න පුළුවන්, ආශ්‍රය කරන්න පුළුවන් පැතිකඩ 11ක්. හැබැයි මේ 11 නෙවෙයි. ඒකෙත් හැබැයි කාලය සහ දේශය තමයි ඔය මනලා පෙන්නන්නේ. ඉතින් ඒවා බලන්න බෑ මේ කයේ ඉඳගෙන. කයි කියන ගොරෝසු තැන්න වැටුණාට පස්සේ අරව දැක්කේ නෙමෙයි කියව නැතිව. ඒක අසාධාරණයි කියලා කයේ ඉන්න කට්ටිය කියනවා. අපිට කයේ ඉඳලම 11 බලන්න පුළුවන් වෙනවා. බලන්න බෑ. ඒකට උපමාවක් ත්‍රිපිටකයේම සඳහන් කරනවා. මිනිස්යා කියන සතය කය කොච්චර ගොරෝසුද? දැක්ම කොච්චර ගොරෝසුද කියනනේ ඉන්ද්‍රියන් එයාට භූමාට දෙයියෝ පේන්නේ නැහැ. උඹට දෙකේම මම ගොරෝසු සත්තු જાතියක්. පේන්නේ නැහැ මොකද මෙයා මේකට බැඳෙන්නේ. නමුත් භූමාට දෙයියට මිනිස්සෙයි බුමාට දෙයියෝ දෙන්නම් පේනවා. එයාට හොඳට මිනිස්සු පේනවා. ඒක හොඳටම අතට අහු වෙනවා වගේ නෑ. අයිස් වගේ. බුමාට දෙයියෝ වතුර වගේ පේනවා. හැබැයි බුමාට දෙයියන්ට සාතු මහරජික දෙයියෝ පේන්නේ නෑ. සාතු මහරජික දෙයියන්ට බුමාට මිනිස්සු පේනවා. Taman පේනවා. තව කිංචි පේන්නේ. තව කිංචි දෙයියන්ට සාතු මහරජිකයි බුමාට මිනිස්සු පේනවා. Taman පේනවා. හතරක් පේනවා. යාමේ පේන්නේ නෑ. තුසිතේ නිම්මානරති පරිනිමිත රසවත්ති. උඩට යන්න යන්න යන්න පල්ලේ ඉන්න කට්ටිය පේන උඩ සුන්දේ පේන්නේ. ඉතින් ඒක අපේ සාහිත්‍යයේ තියෙන දෙයක්. අපි කොච්චර මේ manussකමට ඇවිල්ලා ඉන්නවද කියලා කිව්වොත් ඉන්ෂුරන්ස් යොමු කරගත්තේ නැද්ද කිව්වොත් අපිට මේ අඩුවාඩු භූමාට දීවත් පේන්නේ නැහැ. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඒ ඒ පුංචි දේවල් පවා පේනවා. විශේෂයෙන්ම මොග්ගලණ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ කුණු ගොඩක් ඉනි තියෙනකොට කෑ ගහන කෑ ගහලා එනවලු. කොතන ගිහින් තිබ්බා? විශාල පිස පිච්චෙන. අපි දන්නේ පිස බීජ වශයෙන් නැත්නම් ආත්ම වශයෙන් කෑ ගහනවා. ඉතින් ඇහෙනකොට කියාගන්න විදියක් නැහැ. ඉන්ටර්නෙට් නැතුව ජීවත් වෙනවා. ඒ නිසා අලුත් තැනක ගින්නක් පටන් ගන්න ඉපයි කියලා කියන විශ්වාසය. පටන් ගත්ත තැනක කමන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ දන්නවනේ මෙතන අපායේ තියෙනවායි කියලා. ඒ ඉඳපු ගමන් ගින්නක් පත්තු කරපුවාම ඒ කෑ ගහන කෑ ගහලා පේනවා. ඉතින් ඉහළේ ඉන්න අයට පලාතක ඉන්න බැරි නිසා මිනිස්සු ඉන්න ගව් තුනකට කිට්ටු වෙන්නේ නැහැ. <clears throat> මොකද මේ මිනිස්සුන්ට එහෙම සියුම් දේවල් තියෙන බව දන්නේ නැහැ. එයා මේකේ රජ වෙන්නත් හදනවා. අයියා වෙන්නත් හදනවා. අක්කා වෙන්නත් හදනවා. මයිදී හරියට කියලා දෙන්නත් හදනවා. ඉතින් ඒ වගේ ඕලාරික සුකුමල් කියන ගත්තාම විවිධාකාර ක්‍රමයක්. එතකොට විද්‍යානුකූල ගණිත ක්‍රමයට සහ දැනට තියෙන සියුම් දැනීම අනුව ඉඳලා ඉදිරිය බලනකොට පේනවා තව ගොඩාක් අපිට දැනගත යුතු දැනෙන්නේ නැති දේවල් තියෙනවා. හරියට මේ වවුල ඉගිලෙනකොට උයිගිලෙන ශබ්ද තරංග දිගේ අපිට ඇහෙන්නේ නැහැ. උයි ශබ්ද තරංග උට ඇහෙන්නේ. ඒක තමයි රේඩාක්‍රමය. ඒ ආපෝට් එකේ හයි කරලා තියෙන්නේ කල්කනීටි දාලා ඕනේ යන දෙයක් වෙනකොට ඒගොල්ලෝ දානවා. ඉතින් ඒ වගේ එක්ස්රේ කියන්නේ එහෙම එකක්. මේ වගේ මේ පරාසය හිමීට හිමීට මිනිස්සු අල්ලමින් යනවා. සර්වඥාන්සේ මුල් පරාසයම දකිනවා. එතකොට පේන ගොරෝසුන සතා තමයි මිනිස්සයා. එයාට නම් ඉන්නවා ඉතින් පෙරේතයෝයි, දක්ෂයෝයි, අපාය නිරසත්තුයි. ඒගොල්ලන් පණිවිඩයවත් දී ගන්න බෑ. පණිවිඩ දෙන්න පුළුවන් පෙරේතයාම තමයි මනුස්සයා. පණිවිඩ දෙන්න පුළුවන් අන්තිම පෙරේතයා මනුස්සයා. ඌට කියනවා කරුණා කරලා ඕක හයියෙන් බලාගන්න එපා. බදාගත්තොත් උඹලට කවදාකවත් අර්ධේ කලකට හම්බ වෙන්නේ නැහැ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ කයට කවනවා. කයට පොන්නයි, සැප සම්පූර්ණයි. මගේ කට්ටිය බදාගන්න. ඒ බදාගන්නේ සැර කොච්චරද කියනවනම් අර සියුම් දේවල් ප්‍රතික්ෂේප වීම ඉබේම සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ අජත්ත බහිද්දා ભેදේ වගේ ගුරුසෝසීම් ભેදේ වගේ දාලා ආනාපානේ සම්පූර්ණම ඉවර කරන්න ගියාට පස්සේ පොඩ්ඩක් දුර ඇවිල්නවා අර නොදන්න දෙයට. ඒකට පුදුම බයයි. ගියාට පස්සේ අපරාලේ පෙකින ළඟපල ගියා වගේ පුදුම බයකට පත් වෙනවා. ඉතින් ඒ කෙනාට ආපහු ගෙදර එන්න පාර හදිසි තක්කමුකු එන්නේ ගැස්සිලා. ඒ මේ අජත්ත බහිද්දා සීමා වගේ මේක තමයි ගුරුසු සියෝ. දුර ළඟ ප්‍රිය අප්‍රිය. සේරම දෙක එකට ඉන්නේ. අපිට මේ ප්‍රිය බැඳ අල්ලගන්න ගියොත් අප්‍රිය පේන්නේ. අප්‍රිය අල්ලන්න ගියොත් ප්‍රිය පේන්නේ. දුර අල්ලන්න ගියොත් ළඟ පේන්නේ. ළඟ අල්ලුවොත් දුර පේන්නේ. අජත්ත අල්ලුවොත් බහිද්ද පේන්නේ. බහිද්ද අල්ලුවොත් අජත්ත පේන්නේ. නමුත් මූලධර්ම වශයෙන් කියනවා මේ දෙන්න එකට ඉන්නේ. එකකට වැඩිපුර අල්ලන්න එපා. යන්න අරින්න. එතකොට මේ අජත්ත බහිද්දා වේදේ කඩන්නේ බුද්ධ ඥානවසේ රූපය ගැන කතා කරනකොට රූපං මඤ්ඤති රූපස්මින් මඤ්ඤති රූපතෝ මඤ්ඤති රූපං මේති මඤ්ඤති කියලා රූපේ පිළිබඳව නැත්නම් ආස්වාද ප්‍රසාර රූපේ හතර ආකාරයට බලන්න. මේ ආස්වාදේ මේ ප්‍රසාරේ. ඉතින් කළ බලනවා ආස්වාද ප්‍රසාරේ. ඉතින් ආස්වාසේ ප්‍රසාරේ ඉඳගෙන ආස්වාද ප්‍රසාරේ සත්‍යමී විපත්‍ය භූමස්ත්‍ය කියන සද්ධාහන පුළුවන්. වේදනාව බලන්න පුළුවන්. රූප බලන්න පුළුවන්. ඒකෝට ආනාපානේ අල්ලගෙන ඉන්න ගමන් සද්ධාහන. දැන් සද්දය අහන ගමන් ඈත ඇඟිලා තියෙන ආනාපාන බලන්න පුළුවන්. මම ඉන්නේ සද්දයක කලබල වෙලා. මම ඉන්නේ භාවනා කැඩිලා. ඒත් මට ගුරුවරයා කියනවා සද්ද මැදේ ආනාපාන කොනක හරි ඉන්නවාද කියලා. ඒතකොට රූපතෝ රූපේ කෙරේ. දැන් රූප මේටි මඤ්ඤති මේටි මේ දන්න රූපය ආනාපාන විතරමයි මට අනිත් වෙන දෙකින් කියපු ගමන් භාවනා විශාල ගැටුමක්. සාල විද්වේෂය. මුදු මේ ආනාපාන තියෙන අතිරේක කැමැත්ත නිසා අපි වෙන්නේ ඒක අන්තිමට යනකොට ආනාපානේ අනිකුත් අරුමුත් එක්ක සම වෙනවා. සම වෙනකොට රූපං රූපතෝ රූපස්මින් රූපං මේති කියන එක හිමීරදී වෙනවා. ඉතින් මේක බටහිර ලෝකයේ මේක පිළිබඳව ලියවු පොතක් මම 77 කියවන්න උත්සාහ කරා ඒ දවස්වල බොහොම දුරලයි මට ජීවීමේ ශක්තිය no boundaries කියලා. මේකේ මරියාදාවල් සීමාවක් නැහැ. මරියාදාව සීමාවල් කියන එක Taman දාගත්ත එකක්. අන්තිම අහලක් කරපස්සේ දැන් මම සහ මම නෙවෙයි කියලා සීමාවක් තියෙනවනේ. පාඩි වුණාට පස්සේ මේ ටික මගේ. මේ ටික මගේ නෙවෙයි. එතකොට මේ සීමාව ඇවිල්ලා තියෙන්නේ බුද්ධම් පාදතලා අදෝකේශ මතක තචපරියන්ත. කෙස්සල්ලින් යට පාපේ පාපතලේ උඩ සමපිරිකෙව් කොට ඇස්තාව කොට සජ්ජත්. අනිකරේ බහිද්දා. භාවනා කර කර යනකොට මේ අජ්ජත් කොටස් නෑ වගේ තේරෙනවා. මේ අත නෑ. මේ පය නැහැ. ඔළුව නැහැ. ඒතරේ සීමාව මෙතෙක් කර හිතාගිපු සීමාව බොඳ වෙන්න පටන් ගන්නවා. මට ලොකු වෙනවා. සමාන පුංචි වෙනවා. මේ හැම එකකටම යෝගාචරය හන ඇයි කියලා. භාවනා කරන සංසය මම ලොකු වුණා ඇයි? මම කරගෙන යන පුංචි වුණා ඇයි? අතපය නැති වුණා ඇයි? මේ හැම එකකටම තර්ක කරන්නේ එහෙම දෙකක් තියෙන්න බෑ. මේ රූපේන රූපෙම. ඒකට අපි කරලත් බලනවා අපි රූපේ දිහා අරකට මේ අජත්ත රූපයේ තියෙන කැදරකම නිසා. මොකද බාහිර ඉඳලා බලන්න පටන් අරගත්තොත් මම මේ එන කෙනෙක් දිහා බලනත් එයාගේ රූපේ මොන වුණා මට මොකෝ. මේ කරවගේ මම මේකට සලකන්නේ නැහැ. දැන් අපි ගියොත් මයිලන්ට තියෙනවා මේ ප්‍රභාකරන්ගේ මරිච්ච මිනිහ. ඉතින් අපි මර මිනිහකට සලකන්නේ නැහැ නේද? ඒකට මූලට කියලා ගහලා යනවා. ඒ මොකද අපේ නෙවෙයි. අපේ හතුරක්. නමුත් ධාතු දන්නවද මේ ප්‍රභාකරන්ගේ ඇඟේ ඉන්නේ මේ මගේ ඇඟේ ඉන්නේ කියලා ධාතු හොඳින් දන්නේ ධාතු හොඳලාට hina වෙන්නේ hina වෙන්න ඕන ගමක් නැහැ ඒකට මේ මිනිස්සයා මේ ඉපදුනාට පස්සේ මේ මොකද්ද ඔළුවට දාගෙන අර බයිද්දාකට බනිනවා අජ්ජච්චකට ප්‍රේම කරනවා මේක මගේ මැරිච්චම්ම නම් අඬනවා අප්පච්චි නම් අඬනවා මේකට මූණට කෙල ගහනවා මොකද මේ විකාරය රූපෝලි එහෙම කියනවාද අතුරු මිතුරුකම් රූපවල තියනවාද ඥාන පිරිමිකම් රූපවල තියනවාද දෙමළ සිංහලකම් එතන බහිද්ධා රූපේ ඉඳලා මේක බලන්නේ ගියොත් සාවර පුංචි හාමුදුරන බුදුජානකසේ දේශනා කර දෙනවා අජ්ජත්ත පටවි ධාතු බහිද්ධා පටවි ධාතු පටවි ධාතු රේවේසා රාහුලේ බාහිර පටවි ධාතු කියලා ධාතයක් තියෙනවා අජ්ජත්ත පටවි ධාතු කියලා ධාතයක් තියෙනවා දෙකම එකයි බුදු පටවි ධාතු පමණයි උඹ මේක අජ්ජත්ත කියා ගන්නවා ඔබ මේක බහිද්දා කියාගන්නවත් භාවනා කරනකොට ඔය සීමාවක් නැති වෙනවා. අන්තිමට මුළු ලෝකෙම මම වගේ තේරෙන වෙලාවකුත් තියෙනවා. නැත්නම් ලෝකෙම මං කොටුනා වගේ තේරෙන වෙලාවකුත් තියෙනවා. ඉතින් හැම එකටම අපි බය වෙනකොට කමඨාන් සුද්ධ කරනකොට චෝදනා කරනකොට එහෙම නැත්නම් ඒක ඇයි කියලා අහන එක මහා නාස්තික ප්‍රශ්නයක් කියලා කිසිමොතු තමයි දිගටම කිව්වා. අහන්න එපා කිසිම දෙයක් ඇයි කියලා ඒ අහන හැම වෙලාවෙම පටිසම්පාදයට කෙනෙහිලා. දෙන්න ඕනේ දෙන්නේ නැහැ. ඇයි කියලා අහන්නේ එහෙම වෙන්න බෑ. ඒ මමයි මේක ලොක්ක මමයි මේක අධිකාරිය මමයි තමයි නිවාසක මම තමයි වේදක මම තමයි මේ ගෙදරයි කියලා එහෙම වෙන්නේ කොහොමද මගේ ගෙදර කියලා අහනවා. ඒ කිසි ඕනම කමටහන් සුද්ධ කරනකොට කමටහන් වාර්තාවේ තියෙන්නෙම එහෙම වෙන්නේ කොහොමද කියලා. ඇයි කියලා. ඒ නෙවෙයි මේක වුණා. ආයෙසරක් වෙන්නල බලපන් ඒක හිණාවක් නෙවෙයි. මායාවක් නෙවෙයි වෙච්ච දෙයද කියලා. ඒකට ගින්නන්නත් බගින්නන්නත් බෑ. ලක්ෂ වාරයක් වෙනකොට තියෙනවා මේ බාහිර ඉඳලා තමයි දිහා බලන්නේ ඇති. Taman ඉඳලා බාහිරේ බලන හැටි කියන මේ ආකල්පයේ තියෙන එකක් ඒක ලේසි. ඒක ගේමක්. ඒක නිකන් සෙල්ලමක් විතරයි. ඒ නිසා මේ භාවනා කරන යනකොට මම සහ මම නොවේ කියන ભેදය රූපේ වශයෙන් වෙනස් වෙනවා. වේදනා වශයෙන් වෙනස් වෙනවා. සංඥා වශයෙන් වෙනස් වෙනවා. සංස්කාර වශයෙන් වෙනස් වෙනවා. විඥාන වශයෙන් වෙනස් වෙනවා. ඉතින් රූප කොටස සමථ විපස්සනා දෙකටම වැටෙනවා. වේදනාවෙන් එහාට ගිය ගමන් සුත්‍ර විපස්සනාව. වේදනාව මේ මගේ වේදනාව මෙයාගේ වේදනාව. ඒ කියන්නේ අනුවේදනීය කියලා කියන්නේ අනුකම්පා කියලා කියන්නේ මයි කරුණාව කියලා කියන්නේ යා අනුකම්පා වෙනවා. වේදනාව. සංඥා වශයෙන් මේක මගේ, මෙයා මගේ යාළුවා, මෙයා මගේ සහතුරා, අපේ කියලා මම සංඥාවක් දාගත්ත පස්සේ හැතරෙ නිදි සම්පූර්ණ වෙනස්. ඔය කෙල්ල කොච්චර දැක්කත් ඒ කෙල්ලකට හිත ගියා නම් ඒ කෙල්ල පිළිබඳව අපි දාන සංඥාව නිසා අපේ සම්බන්ධය හිතා ගන්න බැරි වෙනසකට ඇති වෙනවා. අපි නිකන් සුනාමියට යට වුණා වගේ වෙනවා. තේරෙන්නේ නැහැ අපිට හිතන්නේ කිල්ලික් දිනාගත්තා කියලා. හදවතක් දිනාගත්තා කියලා වෙන්නේ මොකද්ද? අපේ මනරට දාගන්න. සංඥාව වශයෙන් දාගන්න. සංස්කාර වශයෙන් මම හැම එකම හදන්න යන්නේ නැහැ. හදන්න යන්නේ මම කියලා ලේබල් කරගත්ත හරි විතරයි. අනිත් වගේ දුක් ගොටි ගන්නත් වෙනවා. මේ මම කියලා හදාගත්තේ කවදාකවත් සන්තෝෂ කරන තුමස මැරලා යනවා. ඉතින් මම දන්නවා මේ කියන්නේ කොහොමද නැහැ කියලා. ඒ වුණාට මාගේ මේ සටන රට, ජාතිය, ආගම සඳහායි කියලා කිව්වට පස්සේ ඔක්කොම බහිද්දා තමයි. ඒකෙක්වත් නිවන් දකින්නේ නැහැ. ජාතිය වශයෙන් මිනිස්සු අවසන් ඕන රට, ජාතිය, ආගම කියන්නේ. ඒක තමයි ඊට පස්සේ. මේ මෑතකදී පහළ වෙච්ච කෙනෙක් ගැන ලොකු සංස කතා කරලා කිව්වා එයා කිව්ව බස දෙක රැක ආගම නැහැ. ජාතික වීදී තමන්ගේ භාවනාවක් ගැන තමන් නිවන් දකින්න ගැන පලාතක මතක් කරන්නේ නැහැ ජීවිතේ. දේශපස රස ගැන කතා කරනවා. මැරලා ගියාට පස්සේ ඒක කරගන්න බැරුවට මැරෙන්නේ. යක්ෂයෙක් කරනවා. කිසිම යක්ෂයක්. දේශයට කවුරු අත තිබ්බ ගමන් භාෂිත කවුරු අත තිබ්බම අපේ ජාතික අත තිබ්බම කල් යක්ෂයෙක් වෙලා ඉන්න පටන් ගන්නවා. ඉන්නකොට තමන් ගැන දන්නේ නැහැ. මුළු ජීවිතේම අනුන්ට මේ බාහිරට හිත යොමු කරන්න උත්සාහ කරමින් හිටියා රට්ටු හිතනවා යා ලොකු ජාතික වීරයෙක් කියලා අනවතයි. තමන්ගේ වගතාවක් දන්නේ අජත්ත බයිද්ද සංගම්මයක් නෑ බහිද්ද නෑ බලන්නේ. ඉතින් මේකට අපි ජාතික ආගමික සිංහල බුද්ධහම කියලා කියනවා. මේක උග්‍ර විදිහට කියන්නේ දාසට නේද? දැන් ආයෙ සරයක් පහළ ගිහිල්ලා මේ මෑතකදී ආයෙ නගින්න පටන් ගත්තා. දේශයයි භාෂයයි දේශබස රහ. ඉතින් මොකද සතිය නෑ. මගේ කතාවක් මොකොත් නෑ. අනුගේ සීනි කියලා ඉඳලා හැමදම ගැටු. ඒකෙනිගේ මූණ දිහා බලන්න අඬා හො ගන්න. ගන්න අතන කරදර මෙතන කරදර අනිචර කිව්වන්නේ නැහැ ගිනියර කිව්වන්නේ නැහැ එමෙතන මේ ස්වාමීන් වහන්සේලා ඇවිත් භාවනා කරන තමන්ගේ වැඩ බලා ගන්න මේක කරන්නේ නැහැ කිය කිසිම තැනක සතුටක් නැහැ ඒක තිබිය යුතු පැත්තක්. නමුත් ඒක සමබර වෙන්න එපායි. අධ්‍යාත්ම පැත්තෙන් බලලා එපායි. බහිද්දත් එක ගලපගන්න. ඒක නෑ තේරෙන්නේ. ඉතින් මේක දේශපාලන විසින් කෝ කරනවා. දේශ සීමා අරගල දාලා දාලා මුඹ රට බෙදපා. මේ රට බෙදපා. එක ශ්ලෝකයක් කියන රට එකට තිබ්බේ. පහුවෙන්ද උගාන්ඩ චෙක්කාටිය සහ ස්ලෝවකියා කියලා දෙකට බෙදාගත්තා. කපාගත්ත මරාගත්ත 100 ගණක් ළඟ හිටපු මිනිස්සු. කැනඩාවේ කුබෙක් ප්‍රාන්තේ වෙන් කරන්න පෙළපාලියක්. ලංකාවේ උතුර වෙන් කරන්න පෙළපාලියක්. බලවත් ජාතින් අර සුළු කොටසට ආවුද කියලා දෙනවා. කොම්පියුටර් සුළු කොටසක් ඉන්නවනේ. සුළු කොටස ආවද කියන ඔබට අසාධාරණ කියලා කියන්නේ ඕන ප්‍රශ්නයක් આવත් අපිට කියන්න අපි ආවුද කියලා දෙන්න දිනුවට පස්සේ අපිට දෙන්නකෝ. මිනිහකුන්ට හිතාගන්න බැරි ආවුස්කයක් වෙනවා මහ ජාතියට ගන්න. ගහලා දෙගොල්ලෝ හුත්තටම කෑ ගන්න වෙලාවේ රට අල්ලගන්න. ඕක තමයි අන්දේශය. ඕකම තමයි පවුල රැකෙන්නේ. ඕකම තමයි ආයතන රැකෙන්නේ. ඕකම තමයි මගෙත් තියෙන්නේ. නිසා අදත් වෛද්‍ය බලනකොට දේශපාලනය ටිකක් ඕනේ. බහිතා ඉඳලා ඇතුළ බලන්න මම දේශපාලන වශයෙන් බලන්න මොකෙද? මම අයියාගේ නැද්ද නැතුව බැරි කෙනෙක්ද නැත්නම් කවුරක්වත් නැවිද කියලා. ඉතින් මේක ඕනකමින් දාන චින්තාමය ඥානයද සුතමේ ඥානයද භාවනාමය ඥානයද කියලා කිව්වොත් භාවනාමයත් ඇත්තයි කියන. චින්තාමයත් තියෙනවා. සුත්තමේ වශයෙන් උත් අහගෙන. ඒ නිසා මේ 11 ආකාරය බලනකොට අජත්ත බහිද තියෙනවා. රූපං රූපතෝ රූපස්මින් රූපං මේති කියන කොටක් තියෙනවා. නිස්සේ කියන පදෙත් මේ සංජය පේනවා. ඉතින් ඒකෙදී කවුරු හරි පටන් ගත්තොත් මේ જાතිය කොට ගන්න ඕනේ කියලා, පවුල කොට ගන්න ඕනේ කියලා. ඒ මොනසිතේ සදා සොත්ති තමයි. ඉතින් Taman ගොඩේ නැතුව අනුගොඩේ ඉඳහරි. බුදුරජාණන්සේ සඳහන් කරා මේ මඩේ හිටලා ඉන්න එකේ තම මඩේ හිටලා ඉන්න එකනේ කොට ගන්න බෑ කියලා. ඉතින් ඔය ඔය ඔය කිට්ටුවෙන් යන සාකච්ඡාවක් ඥානන්ද සෝන්සේ මායි අතර ඇති වුණා. මෛත්‍රී භාවනා කරනකොට තමන්ගෙන් පටන් ගන්න ඕන කියන එක මම ඒ පැත්තේ හිටියා. ඥානාරාම සෝන්සේ එතන හිටියේ. පණ්ඩිත සෝන්සේ එතන හිටියේ. ඇමරිකාවේ පන්ති ගුණරත්නත් එතන හිටියේ. ඒක වැරදි කියලා ඥානන්ද සෝන්සේ කිව්වා. ඔක්කොටම සමමෙත සමසිත තියෙන්න ඕනේ. මම කියලා දාගන්න එක බොරු මතයක් ඕනේ නැහැ. ඒකෙදී මටත් දැන්න උපුල් මල්ලිටත් දැන්න මේ තාම ඉන්නේ කියලා. ඒකෙදී මම ඒ සාහිත්‍ය කියලා මතක් කරා. මේ මේ නෝමන් කියන මනුස්සයා ලියනවා before becoming nobody you have to be somebody කියලා. කවුරුත් අනාත්මය දකින්න ඉස්සලා ආත්මය දැකලා තියෙනවා. ඊට පස්සේ ආත්මය නැති කරනකොට තමයි අනාත්මයට යන්නේ. ඉතින් පටන් ගන්නකොට ඕලාගේ කත්තපටිලාභේ ඕනේ. දානයක් දෙන්නේ ඒකේ. සීලයක් රකින්නේ ඒකෙන්. සමථය කරන්නේ ඒකෙන්. ඊට පස්සේ තමයි ඒක බොරු කියලා පෙන්නන්නේ. ඒ ඉස්සල්ලාම මම කොහොනේ? අජ්ජත්යක් ඕනේ. පටන් ගන්නෙත් අජ්ජත්තේ. ඉතින් මේ ගැන සෑහෙන විචාර කරන විසුද්ධි මාර්ගයේ අනිගන පෙන්නනවා ඔය මේ නලිකා බිසවගෙන් කොතොල ඇතුළ හොඳටම ලව් කරන වෙලාවේ අහනවා ඔයා වැඩිම ආදරේ කාටද කියලා. කොතොල ඇතුළ මැක්කනේ බඩ මිත්‍රක් විතර තියෙන මහල් 31ක් එක බස් කරන අලියෝ දෙන්නේ කොළු බඩ ගෙනියන්න එකයි අජුරන් යන්න එකක් ගන්න. ඒ තරම් මහතයි. ඉතින් මල්ලිකා මිෂෝ කිව්වලු මම කැමති මට කියලා. මෙයාට බොහොම හිත තමයි. මම වැඩිම ආදරේ මට. පස්සේ පුත්‍රයන්ස ළඟට ගියලු කියන ප්‍රධාන සංස මම මෙච්චර රාජමහිතිකාව පාටපත් කරන ඔක්කොම තියෙද්දිත් මම ඉකින් ඇරුවාම කාටද වැඩිම කැමති කියලා. එයා කියනවා මල්ලිකා දේවි කැමති මල්ලිකා දේවියට තමයි. එතකොට බුදුරජාණන්සේ ගාතාවක් කියනවා මට මතක නැහැ නතරත්‍ය මලිනීත කරෝති කියලා තාත්තා තමන්ට තමන් කියයි. ඒක ලොකු ඇහැටි. ඒකෙන් පටන් ගන්නතර දෝෂයක් නැහැ. විපස්සනාවත් තියෙන පටන් ගන්න පුළුවන් සමතෙත් පුළුවන් මෛත්‍රියත් ඕන දැනකේ. හැබැයි ඒක කවදා හරි බොරු කරනකම් භාවනායි කරන්නේ. මේ මම මෙතන වෙමි කියන එක අල්ලලා එතනින් පටන් ගන්න එක බොරු කරපු දවසේ භාවනායි කරන්නේ. ඒක බොරු කරන්නේ නැහැ විපස්සනා කරන්නේ. ඒක අජ්ජත්යෙන් පටන් ගන්න බාහිරට ගිහලා බාහිර ඉඳලා අජ්ජත්ය බලලා. ඉතින් ඒ දෙපැත්ත බලන්න බැරි වුණොත් තමයි ඔළුව නරක වෙන්නේ. අජ්ජත්යල බැහිර බාහිර බැහිර බාහිර අජ්ජත්ය බලනකොට සමාධිය ස්ප්ලිට් මයින් යනවා. ශිසමෙනික යනවා. බයිපෝලා යනවා. ඊට පස්සේ සම්පූර්ණ මිනිසු දෙන්නේ. එක පැත්තකදී භවතණ්හාවල් ලනවා එකපාරට විභව තණ්හාවට යනවා. යක්කාම යපාවෙනවා. ඉතින් ආයෙසලා භවතණ්හාවට එනවා. අයියෝ මගේ අතින් මිච්ච දේ අනේ මට සමා වෙන්න කියලා පිසු කියනවා. ආයෙස් විභවතණ්හාවට. මේ දෙක උල්ලෝසු බට්ට වගේ මාරුනවා. ඉතින් ඒක බටේට මානසික විද්‍යාව අල්ලගෙන තියෙනවා. සිසොෆිනියා බයිපෝලා. ඒ කියනවා බාන කරන්න එපයි කියලා. ඔව්. භාවනාවේදී කියනවා එහෙම එනවනේ ආයෙසලා සම්පූර්ණ දාලා සමාධියට හිත දාලා දානයක් සීලයක් ගැන කල්පනා කරලා ආයෙ මම මේ හදලා දෙන්නේ කියලා. උපදේශයෙන් සඳහන් කරලා තියෙනවා භාවනා කරනකොට අවස්ථාවක් එනවා මේ පණිදාහයි භාවනා අපණිදාහයි භාවනා කියලා සම්පූර්ණ හිත කොක්කිට ගලේ යවගෙන නැත්තරන. ඒක වෙන්නම ඕනේ. ආනන්ද හඳුන්වන්නේ ඔබ මේ භික්ෂුණීන් වහන්සේලාට පණිදාය භාවනා අපණිදාය භාවනා උගන්වනවා. ආනන්ද හඳුන්වන්නේ මම දන්නේ නැහැ මට කියලා දෙන්නේ. ඒතර කියන පණිදාය භාවනා කියලා කියන්නේ අරමුණක් තියෙනවා, එල්ලයක් තියෙනවා, මම ඉන්නවා. අරමුණ තියෙනවා යනවා. අපණිදාය භාවනා කියන්නේ ඒක නැතිව. අලිල්ල නැතිව. අරමුණක් නැහැ. සීසී කරයි. ඉතින් ඒකට මුත්ත සද්ධාව තියෙන කෙනා නම් හොඳටම කිට්ටුවේ තියෙනවා. මොකද සද්ධාව නැති කෙනාට ආත්ම ආරක්ෂා වැඩි කෙනාට ආත්මේ බය ගන්න පුදුමාකාර බයක් එනවා. ඉම්බෝම්බයක් උඩ ඉන්නවා වගේ. එයාට උඩුනක් වෙනවා. ඒක බුදුන්සල උඩුනක් වෙන්නේ ඉස්සෙල්ලා එහෙමනම් දන්නවනේ දැන් මල පැනගෙන ඉන්නේ කියලා මුක්කක් හරි Taman දන්න භාවනා ක්‍රමයේ හිත දාලා අතුලචාන්වන්සල යෝජනා කරනවා මෛත්‍රී භාවනාව සහ බුද්ධානුසුතිය හිත දාන්නේ කියලා. ඉතින් විපස්සනායේදී මා පල්ලෑද උපදෙස් දෙනකොට කියනවා ඉන්නේ ඉරියව්වට හිත දාන්නේ කියලා. බුද්ධානුසුතියයි මෛත්‍රී මොකක්වත් එපා ඉන්නේ ඉරියව්වට හිත දාන්න අර භාවනා යනක බයන හිත දාලා ඇතනකින් දෙනවා. එහම මේ gediy පිටින් කියනවානේ ආයෙත් මනුස්සයාට හුඟබොසේ කැඩුවා වගේ හෝස් කාල බහිනවා. ආයෙ යන්න ඕනේ. ආයෙ ගිහිල්ලා අර සීමා මර්යාදවල කඩලා යනවා. ඒකට කියන්නේ going to pieces without falling apart කියලා. පැලිරි ගිහිල්ලා තියෙනවා පේනවා. කැඩිලා නෑ තාම. පරම නම්බඩු තියෙන්නේ. උලන් ඉරි කියේවා. ඉතින් පේනවා මේකත් එහෙම හුලන් ඉරි ගිහිල්ලා තියෙනවා. ගැටුනොත් කැඩෙන තැන දැන් දන්නවා. බෑ කැඩිලා නෑ. එහෙම නැත්නම් මීමැසි පොදියේ ඉන්න මීමැස්සා මීපැණි ගේන්න පිට ගිහිල්ලා තියෙනවා. ඒකට නිමෙත්තට හානි වෙලා නැහැ. පොදියේ නෑ යා. එයා ආපහු ආවට රැස් වෙලාට විතරයි පොදියේ ඉන්නේ. අනික කලට පිට ගිහිල්ලා. මේ මීමැසි පොදිය හානියක් කරන්නේ ඇත්තට මීමැසි පොදිය ප්‍රවර්ධනය සිද්ධ වෙන්නේ පායන වෙලාවට තමයි. ඊමෙත ගිහිල්ලා පිට හම්බ කරන්න ගිහිල්ලා. ඒ වගේ අපේ හිත මේ අපේ කය මේ ධාතුන් වලට විසිරී යනවා. සංඥා වශයෙන් අන්න ඒක දරා ගන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් උගන්ලා දිනවා බාහිර ඉඳලා මේක දිහා බලන්න මේක ඉඳලා බාහිරේ බලන්න. එහෙන් බල බල බල බල ඉන්නකොට යාට තියෙන මේ අමුතු දෘෂ්ටි කෝණයක් මේ පෙන්වන්නේ. ඒක නිසා මම මේ අල්ලගෙන ඉන්න මේ මමයි කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මම යන්නේ සීමාව මොකද මම මම යන්නේ කෙලවර කොහෙද කියලා. මේ පඬිස්සංශය අල්ලලා දෙනවා ආස්වාද ප්‍රසවාසනේ හැටි බිම්බේ හැකිලිම ගන්නේ පිම්බීම පිම්බීම හැකිලිම හැකිලිම කියලා මෙනෙහි කරගෙන කරගෙන යන්න ඒක වෙලාවට පිම්බීම හැකිලිම දෙක යාවේ. පිම්බීමෙන් හැකිලිම වෙන් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒකට යෝගාවචර කම්කාන් සුදුනේ නැත්තම් සතිය ගන්න කියලා දාලා යනවා. මට පිම්බීම හැකිලිම කරන්න බෑ මට වෙන අරමුණක් දෙන්න කියලා කියනවා. වෙන්නේ මොකද? අර පෞද්ගලික ලක්ෂණ හිමීටයිල පොදු ලක්ෂණ බවට පත් වෙනවා. ඒසර පිම්බීමේ ඈත සීමාවයි හැකිලිමේ මෑත සීමාවයි නැති වෙනවා. මොනවද වෙනවා. ඉතින් මේ මැකීම කියනවා වෙන් කර ගන්න බෑ. ඒක ආශ්‍රවපසත් හරි ප්‍රසිද්ධයි. හුස්ම ගන්න බව දන්නවා. ආශ්‍රවයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්න බෑ. සතිය කැඩලා නෑ. දැනගෙන ගියොත්. දැනගෙන ගියේ නැත්නම් කියනවා මෙච්චර ලස්සන පෙන්ච ආශ්‍රවපසාවේ දැන් තියෙන්නේ මොකද්ද වෙලා කියලා මෙයා හුස්ම ගන්න හදනවා. අර නැති වෙච්චි සංඥා දාන්න. එහෙම නැත්නම් නැහිලා යනවා. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. ඔතෙන්දි තමයි අර අසීර්ණ සත්‍යදි තමයි හිත හැංගෙන්නේ නිින්දට වැටෙන්නේ. ඉතින් මේක මේ වෙලාවේදී නිින්දට වැටෙන්නේ නැතු වෙන ආසල් ප්‍රසාර ප්‍රකෘතිම කරන්නේ නැතුව නැගිටලා යන්නේ නැතු වෙන ඉන් කරන්න මුන්න තරම් ලෑස්ති වියම කමඨාන් සුද්ධ වීමක් සහ ධර්මාවබෝධයක් ඕනේ. භාවනා කරන හුඟ දෙනකොට පළවෙනි දවසේදී මොක වෙනවා? එයා හිතන්නේ භාවනා කැඩලා ඉන්නවා. ඒක කියන්න දෙන්නේ නැහැ. හුස්ම ටික හිතිය බලහින් ඊට පස්සේ ඉන්සියා. ඉස්ලාම්ගේ දාර්ශනික අපි පස් හය දෙනෙක් ඉන්න යුනිවර්සිටි එකේදී භාවනා කරුවේ කවදාවත් අහලා නැහැ. හිතියා පැය ඉඳගෙන ඉඳලා කියනවා. පොඩ්ඩයි වෙලා දන්නේ අනික හරි දන්නේ. පස්සේ හඳු එක එක එකකින් බලලා කමට අඳුරනවා. මයි ළඟට එනකොට මම හීතල වෙලා දැන් මොනවා කියන්නේ කියලා. මොකෝ වාසි කියපක නම් කෙරුවා. ඊට වෙලා කන්නේ කියලා. ඒ සංසිද්ධ කරන්නේ නැහැ. හා හා හා කියලා ගියා. නිල්ලම ගියා. නිල්ලම ගිහලාට මං විතරයි කොල්ලෙකුට හිටියේ සිංහල. අනිත ඔක්කොම සුද්ධෝ. එදාට විදිහට හාමුදුර කෙනෙක් තමයි ඇවිල්ලා කමටහන් සුද්ධ කරන්නේ. ආලෝකා කියලා. ඉහාමුතුම අයලකට ඇවිල්ලා මේ මට ගොඩින් මාත් කිව්ව ඕගොල්ලන්ට යවන්න එපා කියලා කියාගන්නේ කියලා ලංකාවේ ඉන්න ගන්නේ කියලා කොහොම හරි. මොකද කරන භාවනාව. දැන් මම දන්නවා අහන්න තියෙන භයානකම ප්‍රශ්න තමයි යෝග මගේ මොකද මම දන්නේ මොකද්ද හොන්න භාවනාව කියලා. නිතර භාවනා මැදස්ථානට යනවා. ගොඩින් මට කමටහනක් දෙන්නේ. මොකද හුස්ම බලනවා කියලා. ඕ හරි වටි. ඕ මට ලෝකෙදී හොඳම භාවනාවකද මෙයාට ඕනේ මා ස්තුති කරන්න. එහෙනම් බලන්න මොකද වෙන්නේ? මගේ හීතල වෙලා යනවා නේද? මොනවා වෙන්නේ දන්නේ නැහැ. කිසිම කෙනෙක් දැනේ ටික වෙලා ගියාම නිින්ද එනද? හරි වටිනවා. හරි දැන් මම දන්නවා මේ සුද්ධට වැරදිලයි කියලා. දැන් මේක හරි වටිනවා කියන්නේ කොහොමද? දන්නේ නැත්නම් වටින්නේ කොහොමද කියලා. මම ඉතින් මෙන්නත් ස්තුති කරලා නිකන් හිටියා මම දැනගත්තා මේ ඊයේ පැවිදිච්ච එක මේ මේ පිටු ගිනවා ඉන්නේ. ඊපස්සේ විසිනා සමථ විදර්ශනා ඥාන සහ සත්‍යවිසුද්ධ විදර්ශනා ඥාන පොතේ ලොකු සංසිලස්සන විස්තර කරලා තියෙනවා. එදාට මට තේරුණා එදා සුද්ධත් තියෙන එක දැන් හරි මගෙන් ඇහුවට මම වැරදියට එස්ටිමේට් කරාට ඒ දන්න දේ නිදණීයම තමයි විරාගය කියලා කියන්නේ දෙකේ වෙනස ලස්සනට වෙන් කරන්න තුය කියන දෙක සම වෙනවා. මොකද වෙන්නේ? දෙක අතර සීමාව බොඳ වෙනවා. මේ බොඳ වීම විස්තර කරන්න පුළුවන් කිසිම භාෂාවක් ලෝකේ නැහැ. දැනගෙන ගියොත් මේක හිතා ගන්න පුළුවන්. නෑනේ මත්වීමක් වෙයි. මුලාවක් වගේ පේන. නිින්ද වගේ පේන. එහෙම නැත්නම් පිස්සු වගේ දැනෙන. බුද්ධ ශාසනයක් නැතිලායි භාවනා කරොත් මොකද වෙන්නේ කියලා හිතා ගන්න. මේ වගේ මැප් එක ඇඳලා දීලා මෙච්චර විස්තර කියලා තියලා මේ මේ තැන්වල බොරු වලවල් තියෙනවා කියලා තියලා ගුරුවරයෙක් යටතේ කන්න බොන්න දීලා වට ආරස්සාවක් දීලා සීලයක් දීලා සමාජ මේ ශ්‍රද්ධාවක් දීලා සතිය වඩද්දී අද පිස්සු වැටෙන හැටි ඔහොමනම් බුද්ධ ශාසනයක් නැති කියලා සීරියස් භාවනා කරනකොට මොකද වෙන්නේ කියලා බලන්න. කාට කියන්නේ? මොකින සාපේක්ෂව බලන්නේ. කොහොමද හේතු ගන්නලා දෙන්නේ දන්නවද? කරන්න බෑ. අන්න එවැනි ලෝකෙකින් මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තමන් වහන්සේ කරලා ඉද්ද ගැහුවෝගේ මේක පිළිටවල කිව්වා ඔබටත් ওই ටික වෙයි නාගිත්තරිකට තෙයි කිය. ඒ තමයි. ඕක විශ්ල කර දෙන්න කවුද ඉන්නේ? ඥාජ්‍යත්ව බහිද්දා බේදේ. ඉතින් කියනවා සීමාවල් නැති වැටකොට බැමි නැති අපේම අපේම අපේලවා. එන්න යාළුවේ අපිත් එක්ක යන්න මේ පින්කෙලින්ද එන්න යාළුවේ ගත අපි නිසන්වන කියන්නේ එච්චරයි. උඹලා ගේන සීමාව වැටකොට බැමි සේරම සුන්නත් දුලි කරනවා. කරනනේ වෙනවා. ඒක තමයි බඩු. එතන තමයි අපි යන්න හදන්නේ. ඒකෙන් යනකොට 180ක් දුවනවා. ලක්ෙක් දැක්කවා. ඒකලෝ සාකාරය දැකිල කෝක වෙලක් ලක්ෙක් දැක්කව ගේ දුවනවා. ඉතින් වෙස්ටර්න් මෙඩිසින් කරන්නේ ආයේ මම ඇති කරලා දෙනවා. මොකද්ද මේ ඔසාමා බින් ලාඩන් ඒක තමයි බින් ලාඩන් කියලා කරන්නේ. බින් ලාඩන්. බිල්ලාගේ වැඩේ කරලා දෙනවා. බිල්ලාගේ වැඩේ කරලා ආය මම ඇති කරලා දෙනවා. උගේ දුගිල දුල්ලිය ඉන්න දැන් මේ වැස්ස ටික ඔක්කොම පොඩි වෙලා ඉන්නේ වැස්ස වයින්නවා. එක එක්කත් එළියට යන්නේ නැහැ. හැබැයි මේ වැස්සට කිසිම ලාභයක් නැහැ දැන්. මේකෙනිම යන්නේ නැහැ. ආයෙ වැඩක් කරන්න කියලා මේ මැසේජ් එක කරනවා ආයෙ පිස්සු. ආයෙත් අර අර බය එනවා. ඉතින් කියන මේක අරගෙන යන්න මේකෙන් කරන්නේ ඇති සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා. ඉතින් ජෝසප් මෙයාලියනෝ මාකේ ස්ටයින් සයිකෝതെරපි without the self කියලා මේ මමයා නැති සයිකෝതെරපි එකක් આવොත් කොහොම හිටියද මම ඇති කරලා දෙන එක නෙමෙයි දිව්‍යඥාන්තිය ස්ථාපනය කරලා දෙන එක නෙමෙයි මෙසින් වලින් කරන්නේ අර විශේෂ එක ඇති කරලා දෙනවා එහෙම එකක් පිළිගන්නේ නැති අනාත්මයෙන් කරන සයිකෝതെරපි එකක් මානසික උපදේශන කොහොම හිටියද කියලා එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා දෙන්නවත් කෙනෙක්. ඔක්කොමලා කරන්න හදන්නේ ආයේ මම ඇති කරලා දෙන එකනේ. දාණයෙන් කරන්නේ ඒකනේ. සීලෙන් කරන්නේ ඒකනේ. සමාධියෙන් කරන්නේ ඒකනේ. ඒකම දාන්න හදනවා විපස්සනාවට මොන දැමිලිද විපස්සනා දාපු ගමන් රත් වෙච්ච කබල්ට වෙච්චි අබටික වගේ චටි චටි චටි කරලා පුපුරලා යනවා. ඒකට යන්න තමයි පරිවෙන් පරිවේට බුදුන් වහන්සේ ඉජත්තං වා අජත්තං වා කායේ කායන් පස්සේ විහිදි බහිද්ධාවා කායේ කායන් පස්සේ විහිදි අජත්ත බහිද්ධාවා කියලා මේක දිහා පිටේ ඉඳලත් බලපන් ඇතුළේ ඉඳලා පිටත් බලපන් කොහොම බලනකොට ඕලාරික සුකුම දුරේ සංතික හීන ප්‍රනීත දේවල් පේන්න පුළුවන් මේ Taman ගැනම බොහොම තුප්පහි වෙලා හිතන වෙලාවක් වෙනවා ඉතාම ශ්‍රේෂ්ඨ වෙලා හිතන වෙලාවක් වෙනවා ඈත තියෙන වගේ පේනවා මේ ඇතුලේ ඉන්න වගේ පේනවා ගොරෝසු වෙලා පේනවා සියුම් වෙලා පේනවා. ඇතුළේ පිට බලනවා වගේ පේනවා. පිටින් ඇතුළ බලනවා වගේ පේනවා. තිබිලා නැති වෙලා පේනවා. තියෙනවා දැන් පේනවා මේ ඇතිවීමෙන් තියෙනවා පේනවා. මේ 11 ආකාරය දැක්කනම් මමත් එකයි ළඟ ඉන්න එකනත් එකයි. ඒක කිසියම් නෑ. ඒ 11 ආකාරය නෑ. මමයා කියා ගන්න පුළුවන් සීමාවක්. ඒක රූප ධාතුන්ගේ පොදු ලක්ෂණය. ඉතින් ඒකට නිශ්චය කරගන්නේ විතර කුණ්‍යක් ගහගෙන මම කියලා. මේගොල්ලෝ සාකාරේ පුරාම ලක්ෂ වාරයක් බැලුවත් කිසිම තැනක අජ්ජත් කෙනෙක් වූ බහිද්දා කෙනෙක්ගේ මම කියන කුණ්‍ය ගහන තරක් නෑ ඒක වැටහෙනකන් ඉස්සදිනකන් ටිකට බහනා කරන්න. ඒ කියන්නේ පොඩ පොඩ මරනවා. පොඩ පොඩ මම මරනවා. පොඩ පොඩ කැලි කැලි කපනවා. වතුරු ගන්න. ඉතින් අපිට පොඩ පොඩ නෙවෙයි පී අතර ගන්නකොට මෙහෙන් බඩ යනවා. මානින්ද කපන්න ඕනේ නෑ පී අතර ගන්නකොට බය යනවා. ශ්‍රද්ධාව නෑ. ඒකයි කියන්නේ ශ්‍රද්ධාව නැහැ. විතර කාය ජීවිත නිර්පේක්ෂව යන්න ඕනේ. ශ්‍රද්ධාව ජීවෙන්නවා. ඒකට අජත්තුමත් බහිද්දවුණත් කොලාරි ගුණාශක වුණත් මම මේ කය ගත්තේ යත යතව කායෝ පනිහිතෝදි තත තතනම් යම් යම් ආකාරයකද කය තියෙන්නේ මම ඒක අඩේට ගන්නවා මිසක් මේක මම කියාගෙන ගත්තොත් අකට වැටෙනවා. ඒ නිසා මේ කය පාවිච්චි කරනවා නිකන් සලකුණකට අදිට වඩුවා ගීටි කැඳ ගන්නවා වගේ මේ කයට සාපේක්ෂව තමයි බලන්නේ. නමුත් ඒකට උත්තර තනසක් දෙන්නත් එපා, හීන තත්ත්වයක් දෙන්නත් එපා. මේ කය උපේලා තියෙන ඒකට අඩේට ගන්න. ඒකට සාපේක්ෂව අනික් කය බලනවා මිසක් අනික් කයට සාපේක්ෂව මේක බලනවා මිසක් මේ අරසා කරන්න යන එක තමයි අපි ළඟ සාමාන්‍ය වෙලා තියෙන රට ජාති ආගම මගේ දෙවන වන්තියේ ලාභ සත්කාර සම්මාන සිලෝකොලින් වෙන්නේ මම පණින්නේ. ඒක මේ පණ ඊයේදිම ඒක කඩන ක්‍රමය තමයි පොඩ්ඩක් going to pieces without falling apart. මේක පැලෙයිද කියලා තියෙන හැටි බලපන්. ඔය කවදාරින් කැඩෙන්නේ ඔතනින්. තාම කැඩිලා නැහැ. ඔන්න කැඩලා තියෙන හැටි කියලා මේ පැලෙයිද ගියේ ඒක හේම හේතු කරලා කියලා පෙන්නලා දෙනවා. පැලි වෙන් කරලා පෙන්නලා දීලා එකට කරලා තියෙනවා. පෙන්නුවට පස්සේ මැජික් එකක් ඒක මැජික්. ඉතින් ඒක තමන්ගේ කයේ ඒක සලක් කරනකොට බහුත් කරනවා. ඉතින් ඒ නිසා මම මේ කියන උත්සාහකද මේ දෝසාකාරය ගැන ඒ වගේම මම මගේ මගේ ආත්මය වශයෙන් බුදුරජාණන්සේ පෙන්වන එක ඒ වගේම රූපය රූපස්මින් රූපතෝ රූප රූපස්මීති මඤ්ඤති කියන එක ඒ වගේම ඔක්කොම වෙනිස්ලා මම එක්ක ඉඳලා පටන් ගන්නවා අනාත්මේ ඉන්දිස්ලා ආත්මෙන් පටන් ගන්නවා මොකද්ද ආත්මය කියලා කියන්නේ ඕලාටික ආත්මපටලා දෙ ගන්නකොට හොඳට පටල වාඩි කරලා කය හොඳට ආභෝග කරගන්න මෙතන ආත්මයක් නැහැ මෙතන රූපයක් නැහැ කියලා පටන් ගත්තොත් නන්නත්තාය. අජත්ත බහිදා. ඊට පස්සේ මේක දැනටත් කැඩිලා තියෙන කියලා දැනගන්න. දැනගන්න මේකේ මැරෙන ලකුණු පහළ වෙලා තියෙන සෝන් ලකුණු පහළ වෙලා තියෙන. ඒක පැලෙයිද ගිහිල්ලා තියෙන. වැටුණාට පස්සේ කැඩෙන එක විතරයි තියෙන්නේ. අන්නේ සෝන් ලකුණු ටික පැලෙයිද ටික පෙන්වන්නේ පරිචින්න ආකාශය වශයෙන්. ඒ හුලංගිරි කියලා මේ කියන්නේ හුලං රින්ගනවා. ඒ අපරමැද හුලං අවකාශයෙන් රින්ගනවා. මේ ඝන ඒක ඝනයක් නැහැ. මේක ඇතුලේ එහෙම වෙනාට පස්සේ වෙන් කරන්න පුළුවන්. ඒක ඝනයක් නැහැ. මෙහෙම තිබුණත් මේ අතරමැද හුලං තියෙනවා. අතරමැද අවකාශයේ තියෙනවා. හුලං නෙවෙයි. අවකාශයේ තියෙන හැමතැනම අවකාශය තියෙනවා. ඉතින් කවදා හරි කවදා හරි තේරුම් ගන්න උනොත් මේ කය කියන එකේ අවකාශයයි වැඩි රූප කොටස් ටික ගත්තොත් ලාහක් තරම්වත් අලු නෑ මේකේ. වතුර ගත්තොත් මෙන්න මෙච්චරක් වතුර තියෙනවා. අනික කගේ හුලම් අවකාශය. ඉතින් මේ අපි V shape body එක දාන කිලෝ 70ක් බර තියන්න අයියා වෙලා ඇවිද්දට මේ ධාතු කොටස් අතර මොකද්ද මේ මේ සූත්‍රය ලස්සනට විස්තර කරනවා මේ අටුවාවේ හතර ධාතුන් පිළිබඳ කතාවයි. මේ ලාහක් තරම්වත් අලු ටිකක් නෙකේ නෑ. උලක් ටික වාතයට එකතු වෙනවා. වතුර ටිකක් තියෙනවා. වැඩියෙන්ම තියෙන මේකේ 90 ගණක් වතුර කුඹලා වෙනලා තියෙනවා. පිටුවට පස්සේ ගන්න දෙයක් නැහැ. ඉතින් මේකට අපි දීලා තියෙන තැනත් එක්ක බannකොට දී යුතු උත්තරය තමයි ਸਰවඥාන්සේ. ඉස්සක් මහපුරුෂ ලක්ෂණ 80ක් කියන ඊට පස්සේ මේකත් කුණු කයක්. මුලව ජීවිතේ තියෙන මගේ තරම්වත් ලස්සන එකක් නෙවෙයි. නිසා ඔක පාවිච්චි කරපන් යථා යථා කායෝ පනීතෝදි තථා තථානම් පජාන. යම් යම් ආකාරයක කය තියෙන්නේ ඊයනෝ බලලා අනික් කරන් තේරුම් ගන්න. මම උතුම් මම උසස් කරගන්න ගිය ගමන් නැත්නම් පහත් කරන්න ගිය ගමන් අපිට ඔය විපස්සනා කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මොකද්ද යථා යථාව කියන කෝකේ තියෙනවනේ නන්දුවල. අන්තිමට දැන් කියනකොට අන්තිම ඉවර කෙරුවේ එතන. යහවදේව ඥානමත්තාය ප්‍රතිසුති මත්තාය අනිසිතෝත යති නැචකින්ච ලෝකේ උපාදීති. ඒක වාක්‍යෙම කියවනවා. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් මෙහෙරති. සමුදේ වය දෙකම අනුව හෝ බලන්නෙක්ව වෙසෙයි. අත්ති කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්තුති මත්තාය ඒ යෝගාවචරයට කයත් ඇත යන අදහස පවා ඒ සිහිය පවා ඔහු තුල තිබෙන්නේ හුදෙක් ඥානයේ වැඩිම පිණිසත් සතියෙහි මතුමත්ෙහි වැඩිම පිණිසත් ඒ කියන්නේ සතය තව පණීතෝ නෙවෙයි මෙතන තියෙන්නේ අත අත්ති කායෝතිවා පනස සතිපත්චපට්ඨිතා හොති අනිස්සිතෝච විහෙරති සජකින්චි ලෝකේ උපාදීයති අන්න එතනත් අනිශ්චිත කියන වචනේ යෙදෙනවා ඒක විශේෂයි අනිශ්චිතව අනිශ්චිතව යමකට හේතු වෙන්නේ නැතිව රජකින්චි ලෝකේ උපාදීයති ලෝකයේ කිසිවක් දෙඩුව අල්ලා ගන්නේ නැත අල්ලා ගැනීමටත් වඩා විශේෂත්වයක් මේ නිශ්චය කියන වචනේ තියෙනවා හේතු වීම ඇසුරු කිරීම කියන එකයි එතකොට මේ මේ යථා යථාවා කායෝ පනිහිතෝ හොත් නැත්නම් අත්ති කායෝ තුවා පනස සතිපච්චුපට්ඨිතා හොති ලිංගික කාර්යාවලියේදී ඒ ඉරියව්ව ඒ තමයි ප්‍රිය කෙනාගේ ඉරියව්ව තමයි අපිට ලිංගිකත්වය ඇති කරන්නේ. ඒ කියන්නේ අධික කාමය ඇති කරන්නේ ඒ කය පිහිටලා තියෙන ආකාරය. මගේ කයට ගන්න ඒතකොට අනිවාර්යයෙන්ම මේ බෙට හාෆ් කියලා කියන පිරිමියා ගෑණියගේ කය බලනවා, ගෑණි පිරිමි කය බලනවා. එතකොට සම්පූර්ණ සත්‍ය අනිත් පැත්තටම යනවා. ඒක පිළිබඳව තමයි ඔය කාම ලෝකයේ වැඩිම වියදම් චිත්‍රපටි සහ ෆොටෝ එන්නේ අනික් කෙනාගේ මේ අඳන හැටි, කන හැටි, බොන හැටි, කඳුළු පේන හැටි, යන හැටි මම පන්දි ස්වාමීන් වහන්සේ මහසිසාරු ලියනවා. ඒ වගේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ටික තමයි ඔය මේ ලිංගික විද්‍යාව කියන්නේ. ඉතින් ප්‍රිය කරන අනික් කෙනාගේ යථා යථාවා කායෝපනීතෝ හොනි තත තතනම් පදාන. අස්ති කායෝති වාපනස්ස සති පච්චපච්චිතා හොති. ඒ කය තියෙනවා මේ මේ ආකාරවලට පිළිట్లా තියෙනවා. ඒ ආකාර ලිංගිකත්වය දනවන සුළුයි. දැන් බුදුරජාණන්සේ ඒකම නෙවෙයි කියන්නේ නමුත් තමන්ගේ කය පිළිසන ආකාරය දැක්කොත් ඒ ලිංගිකත්වය ඉන්නේ නැහැ. යත යතව කායෝ පනිහිතෝනි තත තතනම් පජානයි. අත්ති කායෝති වාපනස සතිපච්චපටිතා හෝති. හිත කය හිත ගන්නෙ දම මම දැන් මෙතෙන්ට. ලිංගිකත්වය ගන්නෙ මයි ළඟ ඉන්න මගේ පාර්ට්නර්ට. ඒක පිළිබඳ වද සාහිත්‍ය ලියවෙනවා, චිත්‍රපටි හැදෙනවා, ෆොටෝ ගැනෙනවා, මේ රහස් පණිවිඩ යනවා. බුද්ධම ආසාවකින් අර මුස්ලිම් පොතක් මම කියුවා. ඒකේ කියලා තියෙනවා කම්පියුටර් ආවට පස්සේ මේ ලිංගිකත්වයේ කියන වචනේ හොයන වෙබ් එකට ගිහිල්ලා වැඩිම හොයන රටේ පළවෙනි තැන අවුරුදු දෙකක්ම තිබුණේ ලංකාවේ. කම්පියුටර් ගත්ත ගමන් ඒක ගහලා බලන්න. ලිංගිකත්වය. ඒකවල පේනවනේ පොටෝද ක්‍රියාකාරකම්ද මේ අනික් රටවල් වලට වැඩිය ලංකාව පළවෙනි තැන හිටියලා වරුදු දෙකක්ම හැමදාම හොයන්නේ මේ වෙන කයක් පිහිටලා තියෙන ආකාරය. يعني පිරිමි ගැන හොයනවා, පිරිමි ගෑණි ගැන හොයනවා. එතකොට මේක shift වෙන හැටි බලන්න තමන්ගේ අවධානය පැත්තකට යන හැටි ඉතින් ලොකුම ආශාවයක්. ඒ ලෝකේ තියෙන ලොකුම ආශාවයි. මොකද්ද මේ නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා පුළුවද නේද? ඒ කියා දුන් මිහිරියාගේ කොයි අද කොයි ගියා. මේකනේ මේ ඔක්කොම සල්ලි හම්බ කරන්නේ. මේකනේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ඔක්කොම හම්බෙන්නේ වැඩිම දෑවැද්ද දෙන්නේ මඟුල් කරල් කන්නේ මොකටද? යත යතාව කායෝ පණීතෝ හොති තත තතන පජාන කායේ කායද. මොකද කියන්නේ? ගණිකාවදී බුදුරජාණන් කියන තමන් මේකට ගන්න. ඒ පුළුවන්. ඒ කියන්නේ පේන හොඳටම ලිංගික ගැටට ගියාම අපි අවදි වෙලා කියන්නේ රෑනේ ඔය වැඩේ කරන්නේ දවල් එළියට වැඩිය පේනවනේ. බස්සෝවා. ඉතින් කියන දවල් එළියට තමන් එකයි බලන්න. අර අර කර අනිත් පැත්තරෝවා. ඥාන කෙනෙක් පන්දියා බලන්න හැටි නෙවෙයි. තමන් තමන් දිහා බලන්න හැටි. ඉතින් ඒ නිසා ඔය තන්ත්‍ර විද්‍යාවේදී මේක පාවිච්චි කරනවා භාවනාවක් විදිහට. මේ අපි වෙන රාග දනවල කයක් දැකපුවානේ ශාස්ත්‍ර විස්තර බලන්න හැටි. ඒක ලස්සන මහචීසාඩෝ පරිච්ඡේදයක්ම ලියලා තිනවා. යනකොට එනකොට බඳ නලවනකොට නම් සලනකොට හැම එකටම සාහිත්‍යය. ඛණ්ඩ බණ්ඩ ඕනේ. ලෝකෙ වැඩිම මේ නොබෙල් ප්‍රයිසස් දෙන තැන. ඉවරෙත් වෙන්නේ නැහැ. කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. මේ ගෑණිගේ ස්වරූපේ පිළිමේ බලන හැටි. පිළිමේගේ ස්වරූපේ ගෑණි බලන හැටි. ඉතින් මේකෙදි මේ අවධානය Taman දිහාට යොමු කරගන්නවා කියන එක ලිංගිකත්වයේ හරහා මේකට එන්න පුළුවන්ද කියන එක සාධාරණ දෙයක් ඇත්තනේ ඒකයි ඔය මේ තන්ත්‍ර විද්‍යාව අපේ අයින් වුණේ නැත්තේ නෑ කාම තන්ත්‍ර තාම තියෙනවා නමුත් මේක බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ පින් කරලා ගත්ත කයින් එළියට යන්න දෙන්න එපා කය යම් යම් ආකාරයකට විහිట్లా තියෙන ඒ අංගව බලන්න අත්තිකායෝති වාපනස සතිපච්චපච්චිතා හෝති පිට ගියානේ හිත රූපයකට සද්දයකට මට කයක් තියෙනවා කියලා කයට හිතගන්නේ. ඒ කියන්නේ සතුපච්චපට්ඨිකා හෝති කියන කියන්නේ සතිය නැවතගෙන සතුප්පාද කියන වචනේ. සතුප්පාදේ නන්නත්තර වෙච්ච ගමන් හිත කයට ගේන. එනිසා මේ විකුණු වාද සූත්‍රයේ අටුවාචාරින් වහන්සේලා කියන්නේ බුද්ධානුස්සතිය වඩන්න හිත පිට ගියා නම් මෛත්‍රී කියලා. මම කියන්නේ නෑ කයට ගන්න හිත. මොකද මේ කය කොයි වෙලාවෙත් අපි ළඟ තියෙනවා. රාගයට කියන්නේ දැනගත්තනේ කයට ගන්න හිතයි. ද්වේෂයට කියන්නේ දැනගත්තනේ කයට ගන්න හිතයි. ආශ්‍රත් ප්‍රසාරයෙන්දී සබ්දයකට හිත කියන්නේ දැනගත්තනේ කයට ගන්න හිත. ඒ නිසා කොයි වෙලාවෙ ගියත් තමයි ඉන්න ඉරියව්වට හිත ගන්න යෑම ඕනේ නම් මෛත්‍රියක් කියලා කියන්න පුළුවන්. ඕනේ නම් සතිය පිහිටීම කියන්න පුළුවන්. ඕනේ නම් විපස්සනා කියලා කියන්න පුළුවන්. ඉතින් විපස්සනා මෛත්‍රිය පැත්තක දාලා සතිය පිහිටීම කියන තනි වචනේ ගත්තකම ආගම් බේදයක් නැහැ. කොයි කෙනාටත් කියතයි කලබල වෙච්චාම කොච්චර වෙලා යනවද හිතට කයට හිත ගන්න. ඒ කියන්නේ මේ මම ගත්ත මේක පල්ලියට ගෙනියන්න මෙම කලමන් වෙච්ච බෝතලයක් මුදුවරම කලමන් වෙච්ච බෝතලයක් කොච්චර වෙලා යනවද තැම්පත් ඒ තැම්පත් වෙනවා කියලා කියන්නේ තථාවයතාව කායෝ පනීතෝ තතත ධනම් පජාන. අත්ති කායෝ තුවා පනස සතිපච්චපට්ඨා හෝති. බලපු ගමම් ඉචය කතා දෙයක් නැහැ ගිනි කටුවට ගැහුවගේ සංසිඳනවා විතරමයි වෙන්නේ. කයට හිත ගත්ත ගමන් ඒක ඉතින් අය මොන්නම දෙයකින්වත් අහන්න දෙයක් නැහැ. ඒක බුදුහාම ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඒ නිසා ඒකට කියනවා රෙසිලියන්ස් කියලා. නැත්නම් ඉන්ට්‍රොසෙප්ෂන් කියලා කියනවා. අවදි කලබල වෙච්ච හිතක් නැවත කයේ තැම්පත් වෙන්න ගන්න වෙලාව කොච්චරද? ඒක තමයි භාවනා දියුණුව කියන්නේ. හිත පිට ගිහිල්ලා කොච්චර වෙලා යනවද තමන්ගේ අරමුණට අරගෙන තැම්පත් වෙන. ඒ කියන්නේ මේක ඕල්ලලා තිබ්බහම තැපතෙටන කයි. ඉතින් කවුරු හරි ඇහුවොත් මේ හෙල්ලුවාට පස්සේ තැපත් වෙන මොනවද කරන්න ඕන කියලා? මොනවද කරන්නේ? නිකන් ඉන්න එකයි තියෙන්නේ. ගාලියම දුවේ ගිහලා හදිසියේ ළමයි ටික හම්බුනේ අපි මේක දීලා ඉතින් ඒක අහලා මම අර දැන් කැළඹිලා තියෙනවා ඕගොල්ලන්ට කලබව ගැට දෙනකොට කැළඹිලා තියෙනවා දැන් මේක තැම්පත් වෙන මොනවද කරන්නේ අත හොල්ලා නැතු ඉන්න ඕනේ ඔය අද තියන්න ඕන ඩෙස්ක් උඩ තියලා ඉන්න. මොකද කරන්නේ? අල්වල කරන්න එපා. දැන්පත් දැන්පත් වෙන හැර වෙන්න දෙයක් නැහැ. ඔකට භාවනාව කියලා ඕන කියන්නේ. භාවනා කරන්න ඕනේ මොනවත් නොකර ඉතන ඉවරයි. හැබැයි දැනගන්න ඕනේ මේ අපි ඉන්නේ හිත නැවත පිට ගියේ හිත නැවත කයට එනකම්. ඒක ඕක කියලා දෙන්න පිට ගිය දැනගෙන ඉන්න ඕනේ කියලා ප්‍රශ්නයක්. පැවිදි උපසම්පදා වෙන්න ඕනේ කියලා ප්‍රශ්නයක්. ඉතින් කියනවනම් කියන්නේ තියෙන ත්‍රිපිටක දැන හිතුවත් ටිකක් පමා වෙනවා ඔබ තැන්පත් වෙන්න. මහාන උපසම්පදාල වැඩි වෙන්න වැඩි වෙන්න නිකන් තියෙනවත් බෑ. තැන්පත් ඉන්න කල් යනවා. ඒ අවාසියට හිතලා තියෙන පඬිසාතේ කැටගරිකලි කියනවා පුරු පඬිසාතේ කොච්චර උගත් උනත් ක්‍රමේ දන්නවනම් උගත්කම තැන්පත් වීමට බාධාවක් නෙවෙයි. බහුසුත භාවයේ බාධාවක් නෙවෙයි. වස් වැඩි වීම බාධාවක් නෙවෙයි. කිසි වැඩි වීම බාධාවක් නෙවෙයි දක්ෂයාට. මොන මොකක් කරපම් මට දෙන්නේ මේ. තැම්පත් වෙන දෙන්නේ. බුදුරජාණන් කියන මේ හතරම ආසවට්ටාංගිය ධම්ම බෞසුත භාවයේ ලාභ සත්කාර වැඩි වීම, චිර චිර රාත්‍රත්න වීම ගණ ගණ ගණාචාර්ය කෙනෙක් කියනවා. නන්නත්තර වෙන ධර්ම හතරක්. ඉතින් මේක තමයි පොඩි ආඳුරුනේ දසුල ඉගෙන ගන්න. පුළුවන් තරම් බෞසුත වෙන්න ඕනේ, පුළුවන් තරම් ඉක්මනට උපසම්පදා ලබන්න වස්කානක් ලබන්න ඕනේ. ශිෂ්‍ය પરම්පරාව වැඩි වෙන්න ඕන, ලාභ සත්කාර වැඩි වෙන්න ඕන. මොහරය ඉඳා කියලා දෙනවා. ඉවරයි සාසනය. ඉඳා ආසවට්ටන්නේ දම මම හිතුවා ඇත්තටම අටුවාවේ විතරයි තියෙන්නේ කියලා 63 වෙනි පිටුවේ කොහෙද මගේ ලියාගෙන තියාගෙන ඉන්නවා සමන්ත පහරාසිකාවේ තියෙනවා නමුත් අඟුත්තර චතුක්කනේ පාතේ තියෙනවා අද මේ වුණේ නතරම හම්බුන ශාසනය ඉවරයි. එතකොට අර තමන්ගේ ගායට හිත ගන්න එක වෙන්නේ ලාභ සත්කාර බලන්න බලයි, සම්පදා ලබන්න බලයි, බෞසුත වෙන්න බලයි, කය තැම්පත් වෙන්නේ නැහැ. ඒක නිසා ගුසාමින්නාසලා මේ ශාසනය ඇතුලේ මේ වගේ දෙයක් ඇති කරන්න ගියාම පුදුමාකාර ජන විරෝධයක් ඇවිල්ලා තියෙනවා මේ යෝග කියන නම දෙමයි කියලා. යෝගාශ්‍රම සංස්ථා යෝගං කියන යෝගාවේ ජයති භූරි කියන කාටපදේ අරගෙන කියලා තියෙනවා මේ යෝග වෙන්න හදනවා කියලා කියන්නේ Hindu වෙන්න හදනවා කියන එක නෙවෙයි. ඉතින් සංස්ථාව කියන වචෙන් දැන් මේ කියලා වළු ලුණු සංස්ථාවකෙක් ඇවිල්ලා. අනිසාරි. ඒ අනිසාරි කියන තමුසලා ලුණු සංස්ථාව කියන්නේ ඉස්සෙල්ලා ওই අපි සංස්ථාවේ තමුසලා ගත්තේ අපේ වචන කිව්වල. කට උත්තර නැතුළු ලුණුත් නැතුළු කියන්නේ. අයි මොකටද මේක සංස්ථාව කියලා දැම්මේ? යෝගාශ්‍රම කියලා දැම්මේ. ඔය නිකන් වචනනේ. ඒ සංඥාසට ඒ ගහක් ගැහිලි සංස්ථාවල කට්ටියලා නේද මොකද්ද මේ ජීවිතය දාන තියෙන්නේ මේකන තමුසේ සංස්ථා කවද්ද ඇති කියන්නේ අපි ඊට කලින් ওই අපි ඒක තමයි තමුසල ආරම්භ තමුසල මොකද ගත්තේ අපි ඇති ඒකේ තරම් අනෙක් පැත්තට යනවා ඊට පස්සේ ඒගොල්ලෝ අයිතිවාසිකම් කතා කරනවා ඒක අපි දැනගෙන ඉන්න ඕනේ මේ කොයි සංස්ථාවකවත් කොයි යෝගෙ තිබ්බත් කල යුත්තේ tempat වෙන එක නම් මොනවා තිබ්බ ප්‍රශ්නයක් නෑ මොන ආගම උනත් ප්‍රශ්නයක් නෑ නමුත් මේ ආගම මම රට ජාතිය කියන එක්කිනෙකටවත් මේ කයකම්පත් කරන කතාව දන්නේ නැහැ. මේගොල්ලෝ මේ වෙන වෙන දේවල් නේ අල්ලගෙන නටන්නේ. මොගේ මේ සරණ රට ජාති ආගම වෙනුවෙන් කියලා කරා. ඒක උඹට මොකද වෙන්නේ? පෙරේත එක්කලා ඉපදිනවා. සම්පූර්ණ කරගන්න බැරි ආසාවකින් ගිහලා පෙරේත එක්කලා උපදිනවා. වෙන වෙන්න දෙන්නේ නැහැ. ඉන්නකම්වත් කවදාකවත් අජත්ත බහිත බැරිලක් නැහැ. මේ මම දැන් මෙතන කියන එක ඒකට කොහොම නිහින වැඩක්. ගැලපෙන්නේ නැහැ. ඔව් සර්වඥයන්ස මොකද කිව්වේ? සියලු දේ කෝක වේදක් තමන්ට ඕන දේ කියාගෙන යනවා. ඊයකින් මම නෝට නිවනේ නෙමෙයි සෑහෙන ලන්ද කපලා සුද්ධ කරලා දුන්නා. මං අද අයියා වගේ පැයියා වගේ කෑ ගැහුවට මම මේ කරන්න හදන්නේ මේ ස්වාමීන් වහන්සේම පසු කාලීනව පටිච්චසමුප්පාදේ දේශනා කරනකොට මේකට තව ගොඩාක් කරුණු එකතු වුණා. එහෙම තමයි අපි වර්ධනය සිද්ධ වෙන්නේ. තව ඉස්සරහට යනකොට තම තමන්ගේ පරිසම්පාදය හදාගන්න කොයි වෙලාවක හරි මමයක් පටන් අරගෙන මම ඉන්නයි කියලා පටන් අරගෙන තමයි අපි වාඩි වෙන්නේ. ඊට පස්සේ ඉන්න තැන කොතනද මොන කෙන්ද ලකුණු දැනගන්න පුළුවන් කියලා හොඳට බලන්න. මම කියන දෙයට තියනවාද කියලා පුණ්‍ය ගහගන්න තැන. තියනවා කියන තැනින් පටන් ගන්න නිෂේධනය කරන්න. elimination process කියලා කියනවා. First you have to be somebody before becoming nobody. ඒක ඔක ඇත්තටම ඥානසාරි කියනකොට ඥානසාරිකට කැමතිුනේ නැහැ. ඒක මම කියන්නේ සර්වසාධාරණ උත්තරයක් කියලා. නමුත් පටන් ගන්න ඉස්සෙල්ලා පොට්ටපා සූත්‍රයේ තියෙන ඕලාරිකත්ව ප්‍රතිලාභයෙන් ගිහිල්ලා මනෝමයත් ප්‍රතිලාභයට යන්න මනෝමයත් ප්‍රතිලාභයෙන් ගිහිල්ලා සංඥාමයත් ප්‍රතිලාභයට යන්න ඒ ටික තමයි අපිට කළ හැකි දෙය. ඊට පස්සේ අන්තිමටම තේරුම් ගන්න මනෝගොබ්බංගම ධම මනෝසෙත්ත මනෝම ඔක්කොම නිකන් හුදු සංඥාවක් විතරයි. ඉතින් දැන් රාජ්‍යත්ව බයිද්ද වෙනසක් නැහැ. ඒත් රාජ්‍යත්ව බයිද්ද තියෙන තැනින් පටන් ගන්නකොට මමගේ පට මමගේ පටන් අරගන්නේ ඇයි මම දැන් මෙතන කියනකොට ඇයි මම ගන්නෙ කියලා අහන්නේ. පටන් ගන්නකොට ඇයි මම ඒක දාගන්නේ කියලා. You have to be somebody before becoming nobody. ඒතකොට ෆිලොසොෆිස් කරන කට්ටියට පටන් ගන්න දැනක් නැහැ. මොකද ඒගොල්ලෝ පටන් ගන්නකොටම අරමුණටත් එකක් කරනවා. දැන් රූපෙන් පටන් ගන්න බෑ. අපි චිත්තානුවසනයෙන් පටන් ගන්නවා කියලා. හොඳයි. ප්‍රශ්නයක් නැහැ. මඩේ ඉන්න එක තවත් මඩේ ඉන්න එක ගොඩ දාන්න හදනවා. ඒ ඉස්සල්ලාම කුඤ්ඤක් තියෙන්න ඕනේ. අඩයක් තියෙන්න ඕනේ. ගලක් තියෙන්න ඕනේ ලුකල පෙරලන්න. ඒ ගල තමයි කර්මස්ථාන. අපි ගන්න ආයන ප්‍රශ්න. මේ කියන විදිහට යතයතාව කායෝ පණිහිතෝ කියන නැත්නම් අත්ති කායතුවා පනස සතිපච්චපටිතා හොති. මම ඉතින් විවෘත කරනවා කියන වෙලා ඉවරයි. හොඳයි ගයිවන්නේ. විනාඩි 5ක් විතර තියෙනවා මම හිතන්නේ. තව කියවනට වැඩිය මේ කාටරි කතා කරන්න තියෙනවා. ජීවිතයේදී සිදු කරගන්න කතා කරන්නේ කියන්නේ. සතිය නැති වෙලා යනවා. ආයෙත් කියනවා නම් කායාරක විදියට මේ දුකයි අනේ මට වෙච්ච එකට හරිම හරි සතිය තියෙන වෙලාවෙත් හිතනවා හරි තියෙනවා හැබැයි ඒ කියන්නේ උදාහරණයක් සම්බන්ධ වෙලාවේ ඒ හැම පිට හැම හැම ඇතුලේ ඒ ටික අය ගැටයක් ගන්නවා හැබැයි මැසේජ් එකක් කියන මොලේ ඉස්සරහා එතකොට ඒ ටිකත් අජස් වෙනවා ඊට පස්සේ තමන්ගේ ඉඩම ගැන හිතුවොත් කිරිමේ මායිත් ඔක්කොම වගේ එකක් අධ්‍යක් වෙනවා කියන්නේ. මම කියන්නේ මම හිතන්නේ ඒක සුද්ධ කරගන්නේ නැහැ. ඒ ග්‍රන්ථයකට නම් මේ වටම මැදක් වෙනවා. එහෙම දෙයක් යනවා. ඒක නිසා තමයි මේ සීමාව ස්ථාවර එකක් නෙවෙයි කියලා කියන්නේ. මේ වෙලාවට දෙමළ කවුරුහරි ඇවිල්ලා ගහක් කපනවා දැක්කොත් ඒ ටික මගේ. නැසෙක් ඉස්සරහින් ගියොත් මගේ. ආයතන ගෑ ගන්න හ ආරච්චිල ඉස්සරහ දෙල්ලම් කරන්න එනවා කියලා ආරච්චිල ඉස්සරහදීවත් බෑ මොකුත් කරන්න මොකද ආරච්චිගේ බලතල පැතිලා තියෙන්නේ මේ කියන සීමාව කොච්චර වෙනස් වෙන චපල එකක්ද කියලා ඥානන්ද හඳු ප්‍රශ්න වෙනවා මම කියා ගන්න සීමාව බුදුහාමුදුරු දෙන මේ හැමෙන් ඈතමයි නමුත් හැමේ බෑ කිසිපියක් ළඟ තිබුණොත් අපිට ඉන්න පුළුවන් වෙනකොට අපි ළඟ තියෙන එකත් මගේ අධිකාරියට යට කරන්න නැති කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපිට ඕන වෙලාවට අපි මේ හරක්කම වගේ මේක පතුරවනවා. ආයෙ වෙලාවක ඇකිලෙනවා. මේ සීමාව ගැන විතරක් බලන්න. අජත්ත බයිදා මමෙක් මොකුත් එපා. මේ සීමාව කොච්චර චපල දෙයක්ද? කොච්චර වංචනිකද? ඒ ඒ සිද්ධිය හැටියට අපි අර්ථකථන දෙන්න හැටි. ඒකල අනිත් කෙනාට හේතු ගන්න එන්න එපා මගේ සීමාව ඇතුළට. මේ මගේ වැයි කිය. ඒක එහෙම වෙන්නේ නැති විතරයි බලන්න කියන්නේ. ඒකේ තරම චපලයි, වංචනිකයි, ෂටයි. No boundaries කියන පොතේ හරි ලස්සනට ඔය කෙන්විල්බ විස්තර කරන පස්සේ මම පොතක් දෙන්න ගත්තා. දැන් එච්චර මට රස නැහැ මොකද තුන් හතර සැරයක් කියවලා. නිල්ලම තියේදී උපත කවදාකවත් එන්නේ නැහැ පුස්තකාලේ. හැම වෙලාවෙම කවුරු හරි ගෙනියනවා. පොතේ කොන් රෝල් වෙලා තියෙනවා. ඒ තරම්ම කියවනවා. මම මේක හිතේ මාසායක් අතක් ඒකට පොතමයි ලඟමයි. මුළු පොතම කියවනවා. මේ සීමාව කියලා දාගන්න එක පුංචි කාලේ අපේ තියෙන සීමාව එන්නේ එන්නේ වෙනස් වෙනවා. දැන් අපිට පොලිස් පොලිස් බලතල සීමාවක් තියෙනවා. ග්‍රාම සේවක බලතල සීමාවක් තියෙනවා. ලියාපදිංචි විහාර විහාරපදිංචි බලතල සීමාවක් තියෙනවා. ගංගේ ගොඩ පෙර ගොඩ මුලාජායනයේ සීමාව තියෙනවා. මඩ මේ මොනවද? ආරච්චල කියලා කෙනෙක් ඉන්නවා. ඈ? වෙල්පිදානේ. සීමාවල් තියෙනවා. ඒ සීමාවෙදී න්යාර ඔරගනි ඔරගනි දෙදට ගිහලාදී අයිතිකාරය ඇවිල්ලා. ඇවිල්ලා බලනකොට මූ ඇඳ අරගෙන ඉන්නවා. ඉංග්‍රීසිවල මූ කිවලු හොඳටම නෝන්ජල් මිනිස්සෙක්. අනි ආරච්චිර මහත්තයා මොකද මේ ඇඳ යට කියලා ඇහුවා. තෝ දැන ගියකො මගේ සීමාව මට ඇඳ උඩත් එකයි යටත් එකයි වගේ. බලතල. මේ තරම් බලතල. ඒ මොකද මගේ වැයි කියලා. ඉතින් අපි ඕකනේ ඔය ආපසත්කාර කියලා කියන්නේ. මගේ බලතල අනසක පැතිරිච්ච සීමාව. තුංගව මේ තුංගව මේ හිමයට අධිපති නම බ්‍රහ්මදත්ත රජ වෙමි මං කියන්නේ තමයි අපේ ඒ එළියට එනකොට රජුරෝ එන්නේ පොඩු අරගෙන වනවලා තුංගව මේ තුංගව මේ හිමයට අධිපති බ්‍රහ්මදත්ත රජ වෙමි මං මොනවාද ගුණමූරල රැළ යාති දුන්නෙන් විදල මේ මං කියලා එයා පෙන්වන්නේ මොකක් කරන්නේ මේ පෙනේ බොම්බන්න තමයි එන්නේ එළියට එළියට එන්නේ තටෝවා සත්පාගත කුකුලෝ නටන කිකිලි ඉස්සරහ නළුවා ඉස්සරහට එනකොට ඒක හොඳට පෙන්වන සිංහ බාහු නාට්‍යයේ ඒ අපි පැත්තේ කරන බ්‍රහ්මදත්ත රජුණට ගම්බාතම වලවන වෙස්සන්ත රාජගේ මොකක්ද නැහැ ওই මනමේ එල පාගෙන ඉන්නේ කියන්නේ ඔච්චර තමයි. මම අසවල් අදට ලොකා. කියලා නැත්තම් කොලේ පෙන්නනවා. නර්මනට පස්සේ මොන මොන දෙයක් අත්තත් නැහැ ඉවල්ලු කනවනේ. ඉතින් මේ සීමාව ලොකු පොන්චි නැටි මැස්සෙක් මූණ ඉස්සරහ යනකොට එකක්. ඉදමත් අපේ ලොකෝ පච්චින කාලේ කියන්නේ ඉදම හරහා යන්න දෙන්න එපා. තොපි එළියෙන් යනකොට කකුල පෑගිලා එළියට ඇරි එළියෙත් නේ බලව යන්නේ. යන්න දෙන්න එපා අපිට. ඉතින් මට එන ඒකට ඇතුළට එනකොට මෙලියට එන්නේ වැටෙනවා කියන්නේ ඒව බැවුම් ගත්තේ. ඉතින් මුදින් පාරට දාන්න වෙන්න බෑ. කකුලේ බෑගිලා හරි වැලි කඳු රියෙත් තමයි එන්න බෑ පාර. බයිනෝ. ඒ කියන්නේ අපේ ඉඩම. අපේ රට, අපේ දේශ සීමාව මරා ගන්නවානේ. ඉස්ලාමයේ ඉස්සෙල්ලා එහෙම දෙයක් තිබිලා නැහැ. මේ පටන් ගන්න කාලේ මිනිස්සු දෙහෙම රටක් රාජ්‍යයක් මොකක්වත් තිබිලා නැහැ. මිනිස්සු කැලෙන් කැලේ ගමෙන් ගමට යනවා. දඩමන් තියෙන පැත්තට කියනවා. කැලේක සීමාවල් තිබිලා නැහැ. පස්සේ තමයි මේ ආරවුල පටන් ගත්තේ. දැන් තාක්ෂණයේ පරිදියට පර්චේස් කරන්න කපලා චීස් කපනවා වගේ අඬු. දැන් භාවනා කරන බෑනේ මේ කරදර කියලා කියන්නේ ශබ්ද කොතෙන් ඇතුලේ තියෙනවද කොතනින් පිටේවද? වේදනාව කියලා ගන්න කොච්චරක් දක්වද කොච්චරක් නැද්ද? හිතවිලි කියලා ගන්නව කොච්චරක් දුරට එනවද? ඒ වගේම හුස්ම කොතෙක් දුරට පේනවද? ඔතෙක් දුරට පේන සීමාව කොට බලනවා. පේන්න පටන් ගන්න සීමාව සහ නොපෙන්න පටන් ගන්න සීමාව, සබ්දයක් ඇහෙන්න පටන් ගන්න සීමාව සහ පිට වෙන සීමාව. ඒක අපි ආශා කරන සබ්දයක් නේ ඉවර වෙනකම්ම පිටිපස ගිහලා බලන්න. ආශා නැති සබ්දයක් නේ ඇවිල්ලත් යනවා අපි සීමාව මොනක්වත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කරදර කරන්න ඕන නේ අපේ අංග ප්‍රත්‍යංග බලනවා. බුදුන්සේ දේශනා කළා තියෙනවා නානු පියන්දරංග ආයෝති න නිමිත්තක් ගායියෝති නාන ව්‍යංජනක් ගායියෝති ඔය නිමිති ව්‍යංජන ගන්න එපා. නිමිත්ත ව්‍යංජනයට අනිවාර්යම සීමාවක් ඕන. නිමිත්තක් කරනවා කියලා කියන්නේ සීමාවක් දානවා කියන එක. ඒ සීමාවේ තමයි අපි හිර වෙලා තියෙන්නේ. ඒකයි කියන්නේ පැටකොට බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේම දත් තමයි උද්‍යප්පේනාලින් එහා පැත්තට තියෙන්නේ. ඒක රජ වෙන්න බෑනේ. රජ්‍යරොත් නැහැ සීමාවකුත්. ඒ නිසා අපි ආපහු වෙනවා. අර බලුපන්තික රජ වෙන්නේ කොහොඳයි. අලිපන්තික සමාජික වෙනවට වැඩිය කියලා කියනවනේ. ඉතින් ආයෙ බලුපන්තියට එනවා. ඉතින් ඒක හරි ලස්සනයි. ඔය පරියන්කෙන් මේ සතිය කැඩෙනවයි කියන දන්න තමයි ඔක වෙන්නේ. සතිය ඉන්න තාක්කල් අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලෙම නෑදෑයෝ. සතිය කැඩිච්ච ගමන් මම අයියා. මම අක්කා. ඊට පස්සේ කඩු ඇදලා ගන්නත් ඕනේ තුංගව්මේ තුංගව්මේ හිමයට අධිපති බ්‍රහ්මදත්ත රජ වෙමි මං කියලා තමයි එළියට එන්නේ. ආපු ගමන් ඔන්න සීමා මාරිය දාලා දැම්ම ඔටුන දාගත්තා. ඉතින් ඉන්නවා මේව අර දැකිල්ල වාගේ උතුරන දාගෙන රාජසභාවේ අසුන බලන. ඔන්න කැකිල්ල රජ වෙනවා. ඊට පස්සේ නඩු. අපි මෙතෙන් නැතගමු.